අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන දවසේ ධර්ම දේශනා කාලය සඳහායි ශීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව ආඝාත වත්තු නීති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට නේවාසික භාවනා වැඩමුළුවකට යෙදී සැදී පැහැදී ගත කරන අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේදී අපි සමස්තයක් වශයෙන් උත් පුද්ගලිකවත් පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒකට කරන්න පුළුවන් හැම අනුග්‍රහයක්ම කරලා ඒ කාලයෙන් වැඩමුළුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් එහෙම කරන වෙලාවේදී තමයි බලාපොරොත්තු වෙන දෙයට බලාපොරොත්තු වෙන අභිමතාර්ථයට ලං වෙන්න නම් බුදුචාන් වහන්සේ අපට අනුග්‍රහිත සූත්‍රයේ අනුග්‍රහ කළ යුතු අංක නැත්නම් අංග පහක් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි වැඩමුළු සංවිධාන දෙක සමස්තයක් වශයෙන් සලකා බලලා තියෙන්නේ. ඉතින් ඒකේ පළවෙනිම දේ තමයි අපි සලකන්නේ සීල දෙනාම සීලයක පිටලා ඉන්න ඕනේ කියලා. ඒක තලයක ආචාර ධර්ම පද්ධතියක පිටලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒ කය වචන දෙකේ හික්මීමක පීතිය නැත්තම් හිත හදන වැඩ පිළිවෙලක් කරගන්න බෑ. ඒක නිසා අපි පිරිස පෝසතඨාංග සීලේ පිහිටවීම මේකේ පදනම වශයෙන් අපි තීන්දුව කරා. විශේෂයෙන්ම ගිහි උපාසක උපාසිකා පිරිස් ඊට පස්සේ මේ දැන් කරන්න හදන වැඩේ සුතානුගහිතය ඒ පිරිසට ඒ භාවනා කරගෙන යන්න අවශ්‍ය කරන්නා වූ සුතමේ ඥානෙ. එහෙම නැත්නම් බහුසුත භාවය ඇසුවිතු තැන් එහෙම නැත්නම් පොතේ ධර්ම කියලා මේකට කියනවා. ඒකේ අවස්ථානුකූලව ලබලා දෙන්න ඕනේ. ලබලා දුන්නේ නැත්නම් ඒ වර්ධනයට බාධා වෙනවා. තුන්වෙනි එක තමයි මතුවෙන සැකසිත ස්ථාන, ග්‍රන්ථි ස්ථාන සුද්ධ කරලා දෙන්න ඕනේ. ඒකට කියනවා කමඨාන් සුද්ධ කරනවායි කිය. ඉතින් ඒක ධර්ම සාකච්ඡා ස්වරූපෙන් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් කෙරෙනවා. ඉතින් එතනදී තමන් වඩන කමඨහන සක්මන වශයෙන් පරියංක වශයෙන් එදින්දා වැඩ වශයෙන් කරගෙන යනකොට එන බාධක කරදර තියෙනවා නම් නැත්නම් සිද්ධ වෙන සංසිද්ධිය මොකද්ද කියලා වාර්තා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ කරුණු තුන සීලය සුතියත් සාකච්ඡාවත් සම්පූර්ණ වුණාට පස්සේ තමයි කෙනෙකුට හිත තැම්පත් කරගන්න අවශ්‍ය කරන වූ සමත අනුග්‍රහිතේට කාරණා කාරණා සම්පූර්ණ වෙන්නේ. නමුත් ඒ සම්පූර්ණ වෙච්ච පළියෙන් මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒ කෙනා අර සීලෙක පිළිදලා සුතමේ ඥාන යම් ප්‍රමාණයක් ලබාගෙන කමඨාන් සුද්ධ කරන ගමන් සමත භාවනාව කියලා සමත අනුග්‍රහිතේ කියලා සදී පැහැදී කටයුතු කරන්න ඕනේ. ඒක අර තුනට වැඩිය වෙනස්. ඊට පස්සේ ඒ සමතේ යම් ප්‍රමාණයක සමෘද්ධ වීමක් එහෙම නැත්නම් ඒකෝදි භාවයක් එහෙම නැත්නම් ඒකාග්‍රතාවයක් ඇති වුණාට පස්සේ එයා විපස්සනාවට අනුග්‍රහ කරන්න ඕනේ විපස්සනා අනුග්‍රහිතය ඒකත් අරිට වැඩි වෙනස් සීලයක් සමාදන් වෙනකොට ගන්න ප්‍රයත්නය ශික්ෂාව බණක් අහනකොට කමඨාන සුද්ධ කරනකොට සමත භාවනාවක් කරනකොට ඊට එහා ගිය එකක් තමයි ඒ විපස්සනා අනුග්‍රහිතේ ඒක දෙයක ඇති හැටි තේරුම් ගැනීම එහෙම නැත්නම් මූලික ස්වභාව ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීම කටයුත්තට මේ යොදු වෙනවා. ඒ භාෂාකාරයේම අනුග්‍රහ වුණොත් තමයි කෙනෙකුට තමයි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝපල විමුක්තිය හෝ විමුක්ති චේතෝපල සමාපත්තිය ලැබෙන්නේ ප්‍රඥාපල විමුක්තිය හෝ විමුක්ති ඵලය ලැබෙන්නේ. ඉතින් ඒ යන ගමනේ අපි අර ඇදපළුදු අඩු කරගෙන ඍජු කරගන්න වැඩ පිළිවෙලක ඉන්නේ. ඉතින් ඒ අනුව අද මේ සුත අනුගහිත පිනිස අපි ඉදිරිපත් කරගත්තේ මේ වාක්‍ය උපුටා ගත්තේ ඒ දසුත්තර සූත්‍රයෙන් ඉතින් දසුත්තර සූත්‍රය හරි සාරවත්න දේශනාව සම්පින්දනය කරන්න ගත්ත උත්සාහයක් ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් කරන ලද්දක් ඒක ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ විසින් කරන ලද්දක් ඉතින් ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ හැම තැනම සරුවචනාංශයේ දේශනා කරන ද කරුණු හරියට මේ වොයිස් රෙකෝඩරයක් වගේ වාර්තා කරලා තියාගෙන හිටියා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේක ඥාන විභාගීය ප්‍රස්ථානගත කිරීමක් එහෙම නැත්නම් ප්‍රත්‍හාරගත කිරීමක් ගොනු කිරීමක් කරලා තිනවා. ඉතින් මේ ගොනු කිරීමේදී මේ දසුත්තර සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරනවා දසුත්තරම් පවක්කාමි පත්තුන් නිබ්බාන පත්‍යා කියලා මම මේ දසුත්‍ර සූත්‍රයේ කරුණු ගොනු කරන්නේ ඒක පිළිවෙලකට නිවනට තල්ලු වෙන තාලෙට යොමු වෙන තාලෙට උපනයනය කරන තාලෙට කියලා. ඒක නිසා නිකන් ධර්මයේ ධර්මයේ සඳහන් වෙන දේශනාවක් නෙවෙයි මෙතන තියෙන්නේ ප්‍රායෝගික දේශනාවක්. ඒක යම් ඵලයක් දිහාවට යොමු වෙච්ච ගොනු වෙච්ච දේශනාවක්. ඉතින් මේක ඒ ඵලයකට ගොනු වෙච්ච උමිච්ච දේශනාවක් දකින්න පුළුවන් වෙන්නේ නෛර්යානික සීසත් ධර්මයේ පමණයි. අනිත් වෙයිදී ගොඩාක් දේවල් තියෙනවා. නමුත් කිසි තැනක ඒ සුද්ධ ලියවිල්ලක ගුණාවක් නැහැ. ප්‍රතිපදාවක් නැහැ. යොමුවක් නැහැ. ඒවා කරුණු කරුණු තියෙනවා. ඒක තමයි මේ දසුත්තර සූත්‍රයේ එලිදක් වෙන්න කලින් නැත්නම් සාරවත්චනාංශයේ එලිදක් වෙන්න කලින් ඉන්දියාවේ පැවතිච්ච ක්‍රමයක්. ගොඩාක් දැනුම තිබුණා. අවුරුදු ගණන් එකතු වෙච්ච දැනුම තිබුණා. නමුත් ඒක දිශාගත වෙලා නැහැ. ඉතින් ඒ දිශාගත වෙලා නැති නිසා කටපාඩම් කරගන්නත් අමාරුයි. දිගට යන්නෙත් නැහැ. යොමුකුත් නැහැ. මුඛීරද මේවා එකතු වෙලා තියෙන්නේ කියලා කාටවත් දැනුමක් නැහැ. හරියට අද තියෙන ලෞකික දැනුම වගේ හැම කෙනාම දැනුම තියෙනවා. නමුත් කිසිම කෙනෙකුට ඒක පාවිච්චි කරගන්න දන්නේ නැහැ. මේ තමන්ගේ විමුක්තිය සඳහා අත්කුසලයේ සඳහා අර්ථ සිද්ධිය සඳහා පාවිච්චි වෙන්නෙම නැහැ. ඒ නිසා දැනුම වැඩි වුණාට කිසිම වගතුවක් නැහැ. ඒ නිසා ඒක අර ඕපන් අයක ගතිය යොමුව ගොනුව දිශාගත වීම තමයි මේ භාෂාවේ විශේෂයෙන්ම ධර්මයේ තියෙන ව්‍යාකරණ වෙන්නේ. ඒ ව්‍යාකරණේ දන්න කෙනෙක් ඇත්තෙම නැහැ. හැම කෙනාම දැනුම රැස් කරනවා. ඉතින් ඒ රැස් කරන රැස් කරන එක බර වෙනවා. නමුත් ගුණයක් නැහැ. අන්නේ ඒ වගේ අවස්ථාවක මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරලා දෙන ඥාන විභාගීය ප්‍රස්ථාරගත කිරීම මානව ඉතිහාසයේ කැපිපෙන තැනක්. මිනිසයා දැනුම තමගේ අභිවෘද්ධිය පිණිස, අර්ථ කුසලයේ පිණිස, අර්ථ සිද්ධිය පිණිස ගොනු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට දැනුම තිබුණාට ඒ දැනුම හික්මීමක් තියෙන්න ඕන. ඒ දැනුම තමන්ට ඕන දිහාට යන වාහනයක් වෙන්න ඕනේ. නැත්තම් ඒක මහා බරක් වෙනවා. ඉතින් ඒ අනුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තර දෙනවා. එකේ ප්‍රශ්න 10යි, දෙකේ ප්‍රශ්න 10යි, තුනේ ප්‍රශ්න 10යි, 4 5 6 7 8 9 10. ඒ 10ට උත්තර 10ක් දෙනවා. ඒ නිසා මේක දසුත්තර කියලා 10 අවසාන කරගෙන ඇත්තා වූ සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි නිස්සරණ වනේදී මේ වෙනකොට වැඩමුළු 50කට වැඩිය පැවැත්ීමේදී මේ දසුත්තර සූත්‍රය මාතෘකාව වශයෙන් කරගෙන තියෙනවා. ඒ අනුව අපි 1 2 3 4 5 6 7 8 9 කියන පොත් ගෙවම් කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ මේ නවයේ පොතේ කතමේ නව ධම්මා හාන භාගියා කියන මාතෘකාවයි. මේ ශාසනයෙහි සැදී පැහැදී ගැටයුතු කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දැනගන්න ඕනේ. අපේ සරුවච්චන් වහන්සේ විසින් ඒ අර්ථ කුසලයේ සොයන්න වූ විසන්නන්ඩ අර්ථ චිද්දිය සොයන්නන්ඩ ප්‍රහාණය කළ යුතු හැරදැමිය යුතු ධර්ම නමයක් කියලා දීලා තියෙනවා. ඒ බව දන්නවද කියලා සාරිපුත්‍ර ස්වාමීන් පිරිසෙන් අහනවා. ඒක කත්තු කම්මිතා ප්‍රශ්නයක්. ඒ පිරිසකින් ඉගෙන ගන්න නෙවෙයි, ලකුණු දෙන්නත් නෙවෙයි, මේ කියලා දෙන්නයි. ඒ නිසා ප්‍රශ්නේ දැනගන්න ඕනේ දැන් මේ අහන්න පාඩම අද පන්තියේ පාඩම මොකක්ද කියන එක. කතමේ නව ධම්මා හාන භාගය. ඉතින් අපේ ධර්ම වල තියෙනවා කාණ භාගයේ ධර්ම තියෙනවා, තිති භාගයේ ධර්ම තියෙනවා, විශේෂ භාගයේ ධර්ම තියෙනවා. ආහන භාගයේ ධර්ම කියලා කියන්නේ දැනගෙන නොකළ යුතු දේවල්. ඒවා පරිහානිය පිණිස නිවාසවිස වාගේ මේවා දැනගෙන පාවිච්චි කරන්න එපා. තිති භාගිය කියලා කියන්නේ තමන්ගේ தත්ත්වය දිගට පවත්වාගෙන යන්න පුළුවන් ධර්ම තියෙනවා. ලැබිච්ච යම් තත්ත්වයක් තියෙනවනේ ඒක එහෙම පවත්වාගෙන යන්න. විශේෂ භාගීය ධර්ම වල තමයි අපි දියුණුවක් ඉදිරියට යන්නේ. ඉතින් විශේෂ භාගී ධර්ම වගේම දැනගෙන Tamanට හානි කරන ඒ හාන භාගීය ධර්ම දන්නේ නැතිකම තමයි මෙතන තියෙන අවිද්‍යාව කියන්නේ. ඒ නිසා යම් කිසි වෙලාවක Tamanට හානි කරන ධර්ම ටික දන්නවනම් ධර්ම නම් හානි කරනවා තමයි මේ ටික තමයි හානි කරන්න කියලා දැනුමට විද්‍යාව කියලා කියනවා. ඉතින් සාරිපුත්‍ර සාංශය මෙතනදී මූල ධර්ම වශයෙන් එහෙම නැත්නම් සුත්තමේ ඥානෙ වශයෙන් පෙන්නනවා ධර්ම නමයක් තියෙනවා බොහෝ විට අපි ළඟ තියෙනවා ඒ බව දන්නේ නැතුව හිටියයි කියලා හරියන්නේ නැහැ දැනගත්තොත් දැකගත්තොත් ඒකෙන් අයින් වෙන්න පුළුවන් නමුත් අවාසනාවට වගේ හුඟ දෙනෙක් ඒව දිහා නොබලා ඒව නොදැක කොන් කරන්න හදනවා ඉතින් එතකොට වෙන්නේ මොකද්ද ධර්මේ ප්‍රහාණය වෙන්නෙත් නැහැ අඩු ආනේ සුත්තමේ වශයෙන් ඥානයක් ලැබෙන්නෙත් නැහැ එහෙම නොදැන කොන්කරන්න හේතුකුත් තියෙනවා ඉතින් ඒව ඔක්කොම වංචනික ස්වරූපෙන් තමයි මේ ශාසනයක වැඩ කරන්නේ. විශේෂ සමාජයක වැඩ කරන්නේ. ඉතින් කාට හරි ඒක එහෙමයි කියලා දැනගත්තොත් තමන්න පුළුවන් ඒක සඳහා විශේෂ හික්මීමක් කරන්න. ඒ හික්මීම නැත්තම් ඒ ශික්ෂාව සීල ශික්ෂා සමාධි ශික්ෂා වලට වැටෙන්නේ ඒ ශික්ෂා වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාව. ඉතින් ඒක නිසා මේක සූත්‍රමය වශයෙන් අපි අද අහනවා. ඊට පස්සේ මේක චින්තාමේ වශයෙන් මේක දිරව ගන්න බලන ඔය කියන්නේ ඇත්තද කියලා බලන්න. අපි දන්න ක්‍රමයේ හැටියට බලනකොට සර්වචනසිකේ අනිකුත් ධර්මස්කන්ධයත් එක්ක බලනකොට මේක ගැළපෙනවද අනුයාත වෙනවද කියලා. එහෙමනම් අපිට පේනවනම් මේක මේ ගොතන ලද්දක් නෙවෙයි කෘතිම දෙයක් නෙවෙයි ඇත්තමයි කියලා ඒකට එහෙම වුණොත් පමණයි ඒකේ නායක කරබැලීමේ ආසාවක් පහළ කරගන්නේ කුසල ඡන්දයක් පහළ කරගන්නේ. ඒ නිසා බණ අහනකොට ඒක වැටහෙනවනම් ඒක ධාරණය කරගන්නවනම් එයා නොබෝ කලකින් ඒක නැති කිරීම සඳහා එහෙම නැත්නම් ශික්ෂාගරුකත්වයේ සඳහා කුසල ඡන්දය පහල කරගන්න. ඒ කුසල ඡන්දය තමයි නිවනට හේතු වෙන්නේ. ඡන්ද මූලකා සබ්බේ ධම්මා අපි ළඟ කොච්චර දේවල් තිබුණත් Tamange උවමනා පහල වුණොත් පස්සේ තමයි ඇත්ත හරි වැඩේ වෙන්න බලන්න ඕනයි කියලා හිතාගෙන හිටියට ඕන එකෙන්ද දන්නේ නැතුව හෝ දැනගෙන හිටියට කවදාකවත් වෙන්නේ නැහැ. ඒකට බහින්න ඕනේ. වතුරට බැස්සොත් විතර අපිට පීනන් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතුව ගොඩේ ඉඳලා දම්බි ගැහුවට පීනන් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. අද තියෙන්නේ ගොඩේ ඉඳලා දම්බි ගහන ක්‍රමයක්. කවුරක්වත් වතුරට බහින්නේ නැහැ. ගුරුරුත් ඉන්නේ ගොඩ කියලා දෙන කට්ටියත් ඉගෙන ගන්න කට්ටියත් ඉඳ ඉතින් අතපය තුවාල කරගන්නවා. මොකද මේ ගොඩනේ පීනන්න නැහැ. ගොඩ පීනන්න බෑ. අප්පකා තේ මනුස්සේසු තේ ජනාපාර ගාමිනෝ අතායන් ිතරාපජා තිරමේවානුධාවති කියලා සර්වචාන්සි දේශනා කරනවා. ඊටාම සුළු පිළිසයි මේ වැඩේට බැහැලා අප වෙලා කැප වෙලා මේ වැඩේ කරන්නේ. අප්පකාතේ මිනිස්සේසු තේ ජනා පාරගාමිනෝ. සුළු පිළිසයි මේකේ කොට වෙන්නේ අතායන් ිතරාපජා මේ බොහෝ පිළිස තිරමේවානුධාවති අර ඉවුරේ ඉඳගෙන පීනනවා. තාම වතුරට බැහැලා නැහැ. ඒ ඉවුරේ ඉඳගෙන පීනගෙන ගොඩ පීනන්නේ. තාම වතුරට බැහැලා නැහැ. ඉතින් මං අවුරුදු 40ක් දැකලා තිනවා ගොඩ පීනන ගම. ගොඩ ඒකට පීනන ගමේ වතුර පීනන අපිටත් උපදෙස් දෙන්න හදනවා. ඕම නෙමෙයි පීනන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා තාම මේ ගොඩ ඉන්නේ ගොඩ. මීටත් වැඩිය විකාරයක් අද සාසනේ තියෙනවා. වතුරට බහපු නැති කට්ටිය මේ වතුරට බහලා පීනන අයට මේ උපදෙස් දෙන්න හදනවා. ඕම නෙමෙයි පීනන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මේ විකාර ලෝකේ තමයි මේ අනුන්ගේ උපදෙස් ඕනේ. මේ සාරිපුත්‍ර සාන්ති කෙලින්ම කියලා තියෙනවා. සරුවචාන්සි කෙලින්ම කියලා තියෙනවා. මේක Tamanda ආදේශ කරගන්න පුළුවන්ද? තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එකට දෙවන්නේක්ගෙන් ගත්තොත් බොහෝ විට පටලැවෙනවා. බොහෝ විට පටලැවෙනවා. ඒක නිසා හොඳට අපි පට බේරගනිමු. මේක අපිට තීරලා කරනවද නැත්නම් අපායට බය කරනවද ਸਰබලදානි දෙයියන්න බය කියනවද කරනවද නැත්නම් වෙන යකෙකුට දෙයකට දෙවියෙකුට බය වෙලා වැඩ කරනවද නැත්නම් මේ අපි මොනිච්චාවද්ද කරන්නේ කියලා මේ කාටත් පෙනෙන්න මම අපහැමද්ද කරන්න කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙම නැතුව හදවතින්ම එහෙම නැත්නම් මුළු හදින්ම එහෙම නැත්නම් දෝතින්ම මේ වැඩේ කරුවොත් එදා සාරිපුත්‍ර සාංශය කියනකොට තේරුම් ගත්තා වගේ අපිටත් අද තේරුම් ගැනීමේ අර අවස්ථා තුනෙන් තේරුම් ගැනීමේ වගකීමක් තියෙනවා. සුත්‍රමේ වශයෙන් තේරුම් ගන්නවා. ඊට පස්සේ චින්තාමේ වශයෙන් තේරුම් ගන්නවා. ඊට පස්සේ භාවනාමේ වශයෙන් දාලා තේරුම් ගන්න මේ ආඝාත වස්තු කියලා කියන්නේ අනුන් නස්නා වූ අනුන් වනස්නා වූ අනුන්ට ද්වේෂ කරන්නා වූ වස්තු. ඒක සාමාන්‍යයෙන් මිච්ඡා සංකල්ප කියනකොට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියලා කියනවා. මේ ව්‍යාපාදය අනුන්ට දොස් පරොස් එහෙම නැත්නම් වනසන හානි කරන ධර්ම නමයක් දස මේ නව ආඝාත වස්තු වශයෙන් සඳහන් කරනවා. මේ මේ හේතු නිසා අපිට තරහ එනවා. එහෙම නැත්නම් අපිට තරහ එන්න කාට හරි ද්වේෂ ඇති කරන්න හේතු නමයක් ਸਰවඥාන්සේ දැකලා තිනවා. ඒ සංසාරේ පුරාවට තමයි නාන්සේ ඒ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් අපේ වචනේ කියනවනම් පෙරම් පුරන කොට කේන්තියඬ හේතු වෙන වස්තු වෙන කරුණු නමයක්. ඒ නමේ මං හිතුවාද පළවෙනි තුන සාකච්ඡා කරමු කියලා. ඒ තුනේදී සඳහන් කරලා තියෙන යම් කිසි කෙනෙක් අනත්තං මේ අචරීති ආඝාතම් බන්දති. මට මෙයා මට අතීතේ මට හානි කරලා තියෙනවා. එහෙම නැත්නම් අනර්ථයක් කරලා තියෙනවායි කියලා අපි අතීතේ මට හානි කරපු කෙනාට එහෙම නැත්නම් වස්තුවට මොන දෙයකට හරි අපි තරහ යන එක සාධාරණයි කියලා හිතමු. දෙවෙනි එක තමයි මේ වර්තමානයේ මට මේ හානි කරමින් ඉන්නවා කිය. අනත්තම් මේ චරතිටි ආඝාතම් බන්දති. මේ දැන් මගේ මෙයා හතුරා. මගේ වැඩේම මට වෛර කරගෙන ඉන්නවා කියලා එයා ඒ වෛර කරන කෙනාට තරහ යෑම සාධාරණීකරණය කරනවා. එහෙම නැත්නම් ඒ ආණ්ඩුවත් එක්ක තරහ වෙනවා. එහෙම නැත්නම් ඒ මූල ධර්මයත් එක්ක තරහ වෙනවා. ඉතින් ඒකත් එක වස්තුවක් කරගන්නවා. මට දැනට මෙයා ඉන්නේ තරහින් කියලා. එහෙම නැත්නම් ආඝාතම් මේ චරිස්සතිටි මට මැත්තේ මෙයා වෛර කරන්න ඉඩ තියෙනවායි කියලා අපි තව පිරිසකට වෛර කරනවා. ඉතින් මේ වෛර කිරීම නිසා ඒක නැත්නම් තමන්ගේ අනර්ථය සිදු කරන ගතියෙන් වෛර කරන නිසා අපි මේ වෛරය මේ ජීවත් වෙනකොට අවශ්‍යයි කියලා හිතනවා. හරියට මේ බිස්නස් කියනකොට බොරු කියන්නේ නැතුව කරන්න බෑ කියලා පිළිඅරන් තියෙනවා. නිසා නිකන් ගමනක් යනකොට වෛරක්කාරයේ ඒ ඒ චිත්‍රපටිය අත්‍යවශ්‍යම නළුවෙක් එයා. මේ කොල්ලයි කිල්ලයි නෝට දුෂ්ටෙක් ඉන්න බෑ නැත්තම් චිත්‍රපටියක් නැහැනේ. දැන් බුදුරජාණන්සේගේ දිගටම දේවදත්ත ආවා බුදුරජාණන්සේගේ ගානටම පාරමිතා පුරලා තියෙනවා හැම හැම මේ ජාතකයේම දේවදත්ත ඉන්නවා ප්‍රබල චරිතය ඒ නිසා දේවදත්ත පාරමිතා වැඩි බුදුහමසෝ ගානටම හැබැයි නරක දෙයි ඒ වගේ හැම වෙලාවෙම හැම සිද්ධියේදීම අපිට වර්තමාන මොහොතේ ඉන්න බැරි අපිට වෛර කළා වූ හෝ කරන්නා වූ හෝ අනාගතේ වෛර කරાવી කියලා දේවල් නුරුස්නා දේවල් අනර්ථකර දේවල් කෝටියක් තියෙනවා. ඊට පස්සේ අපි හිතන ඇත්තනේ ඉතින් අනර්ථය කරන නිසා අපේ හිත වර්තමානයේ තියෙන්න බෑ තියෙන්නෙත් නෑ කමක් නෑ මෙන්න මේ මේ නිසයි කියලා අපිට හේතු තුනක් පෙන්නනවා. හිත කෙලස් නැති අරමුණක එහෙම නැත්නම් නික්ලේශී අරමුණක තියන්න බෑ. මෙයා මට වෛර කරලා තියෙනවා. ඒ නිසා මම එයාට මොකක් හරි පාඩමක් උගන්වන්න ඕන. එහෙම නැත්නම් මෙයා දැන් වෛර කරමින් ඉන්නවා. එයාට ඒකට අපි උගන්වන්න ඕන මොනවද? නැත්නම් මෙයා වෛර කරන්න ඉඩ තියෙනවා. ඒක මම වළක්වන්න ඕනේ කියලා අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් දේශපාලනේ තමයි කතා කරන්නේ. දේශපාලනේ තියෙන උච්චරයි. මේ වත් ලැබිච්ච වර්තමාන මොහොත විඳිනවා වෙනුවට අපි හිතනවා නැහැ නැහැ එහෙම කොහොම කෙරුවත් අසවල වෛර කරා කරමින් ඉන්නවා මත්තට වෛර කරා කියලා. පුද්ගලයෙක්ම වෙන්න ඕනේ අපි හිතනවා මේ මදුරු කනකොට දැන් ලෙඩ වෙන්නත් පුළුවන් ඉස්සරහට ලෙඩ වෙන්නත් පුළුවන්. ඒ නිසා මදුරුන් ඉන්න තැන්වල භාවනා කරන්න බෑ. ඉතල මදුරුව භාවනා කරුවට පස්සේ තමයි අපි භාවනා කරන්නේ. ඉතින් ඔක්කොම බලනවා මදුරන් නැති ජීවිතයක් හොයාගන්න පුළුවන් කියලා. ඒ මොකද මදුරෝ කෑවොත් ඉස්සරහට ඩෙන්ගු වෙන්න ඉඩ තියෙනවා. එදාට වෙවුලන්න වෙනවා. හන්දි ඇට කටු ඔක්කොම රිදෙනවා. ඒ නිසා භාවනා කරන මතුරේ කූන් ගෑවොත් ආය කතා දෙයක් නෑ. අර හොයාගත්ත දේවල්, හම්බ කරගත්ත දේවල් හේරම සුළඟ යන. ඉතින් අපි හිතනවා ඒක නිසා භාවනා මධ්‍යස්ථාන හදනකොට මදුරු දැල් ගහන එක ලාභයි කියලා. මොකද නැත්තම් කවදාවත් භාවනා කරන්න බෑ. අරණ්‍යගත වෙන්න ඕනේ. හැබැයි මදුරු නැති වෙන්න. රුක්ඛ මූලගත වෙන්න ඕනේ. මදුරු නැති වෙන්න. ශූන්‍යාකාරගත වෙන්න ඕනේ. මදුරු නැති වෙන්න. ඒ වගේ ඒ අපිට පේනවා එහෙම මధుරයක් ආවොත් අපිට තරහා යනවා තරහ යන එක සාධාරණයි. නිසා භාවනා කරන්න බෑ. ඉතින් ඒ වගේ මේ පුංචි එකක් මధుරයක් නෙමෙයි ඉතින් කොයි එක වුණත් එච්චරයි. මොන දෙයක් හරි ආවොත් අපිට හිතෙනවා මගේ ජීවිතේ මේකේ අනර්ථයක් වෙයි කියලා. කකුල සිදෙනවා. සද්දයක් ඇහෙනවා. හිතවිල්ලක් එනවා. ඒ හැම දෙයකම අපේ හිත බොහෝම ඉක්මනට අර වර්තමානයේ තියෙන සමවර භාවයේ කඩාගෙන සතිය කඩාගෙන අර වෙන දෙයට ඇදලා යන්නේ ඒක මේ අපේ සාමාන්‍ය අගයන් ආඩම්බර හැටියට ඒක විය යුත්තක්. ඒක පිළිබඳව ආයේ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඒක නිසා අපි ඒව වලක්කලා වැඩේ පටන් ගන්න ඕනේ. ආවොත් කිපුණොත් ඒක සාධාරණයි. කියලව වස්තු බවට පත් කරගෙන තියෙනවා. ඉතින් මේ ආධුනික යෝගාවචරයේකට ඉස්සල්ලාමගේ භාවනාවට යන කෙනෙකුට ඉතින් මේක වලක්වන්න බෑ. මට මෙයා අතීතේ හානි කරලා තියෙනවා. මට දැන් හානි කරමින් ඉන්නවා. මත්තට හානි කරાવી. එයා ඒජන්ත කෙනෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, ධර්මතාවයක් වෙන්න පුළුවන්, සතා සර්පයා වෙන්න පුළුවන්, වසවිස වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කරදර නැති තැනක හිටියොත් නම් නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. භාග්‍යයකට වෙලා තියෙන එහෙම තැනක් නැහැ. ඔයක්වත් නැහැ. ඒකේ කියලා තියෙනවා මේ හොඳ කෙල්ලෝ අසෙ මුල්ලේ ඉඳී ඉඳ තියනයි කියලා. නමුත් ලෝකේ රවුන් නිසා කෙල්ලෝ නැහැ ලස්සන උන්. අත්ලි මුල්ලෙත් නැහැ රවුන් ලෝකයක් නැති කොහෙවත් හොඳ කෙල්ලෝ නැහැ. මේ කොල්ලෝ කියන කතා. ඒ වගේ තමයි ඔක්කොමල ඇවිදිනවා ලෝකෙ හැමතැනම හොඳ භාවනා මධ්‍යස්ථානයක් හොයන්න. හොඳ කර්මස්ථානාචාරයක් හොයන්න. හොඳ කමටහනක් හොයන්න. මොකද ඒක මේ මට ආඝාත කරන්නේ නැති සතුටු වෙන තැන. ආධුනිකය එහෙමයි. ඒක පිළිබඳව භාවනා මධ්‍යස්ථාන ගන්න අපි මම දැන් සාකච්ඡා වාර 100 ගණක් කරලා තියෙනවා. කොහොමද භාවනා මධ්‍යස්ථානයකට මේ කෙනෙක් එන්න ආධුනිකයෙක් එන්න අවශ්‍ය කරන දේ. ඒ නිසා අපි පුළුවන් තරම් අර ඒ වගේ තියෙන බාධාවල් නැති කරලා නැත්නම් අඩු කරලා ඒක ටිකක් කල යනකම් ඒක පුරුදු කරගන්න හැටි. නමුත් ඒක දිගටම තියාගෙන ඉන්න බෑ. තේරුම් අරගත්තට පස්සේ ඒක නාට කියනවා දැන් Taman දන්නවනේ මේ පිටින් එන දේවල් මේතන කෘතිමව නතර කරලා තිබ්බට ඔක්කොම නෙවෙයි මේ මදුරුව ගැන මම කතා කරන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ මදුරුව ඉන්න තැනක භාවනා කරොත් කොහොම හිටියද කියලා. සද්ද තියෙන තැනක භාවනා කරොත් කොහොම හිටියද කියලා. වේදනාව තියෙන තැනක භාවනා කරුවොත් ඉතින් එතෙන්ට යන්න යම් ප්‍රමාණයක් සද්ද යම් ප්‍රමාණයක් වේදනාව යම් ප්‍රමාණයක් මේ අනුතුරු ආධාර කරදර තියෙන තැනකට යන්න මුලින් සතිය වඩ아가න යම් ප්‍රමාණයක සමාධියක් ඇති කෙනෙකුට නම් ඉස්සරහට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් මේ සතියකින් සමාධියකින් ඉන්න වෙලාවක අපිට අර ඊවසීමේ ශක්තිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒකෝට බලන්න පුළුවන් මధుරෙක් එනකොටම අපි හිතේක පාරට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මෙයා මට අනර්ථයක් කරાવી. නැත්තම් මෙයා මට අනර්ථයක් කරලා තිනවා. එහෙම නැත්නම් ඉස්සරහට කරાવી කියන හැඟීම ඒක මේ පරිණාමයෙන් මනුස්සයා තුළ අන්තර්ග්‍රහණය වෙච්ච දෙයක්. ඉතින් ඒක යෝගාවචරය මෙතෙක්කල් ගණන් අරන් හිටියා. ඒක එහෙමමයි ඒක එහෙම විය යුතුයි කිය. නමුත් ඇයි මේ සාරිපුත්‍ර සාංශ අපට මේක උගන්වන්නේ? ඇයි සරෝජනාංශ මේ ආගාස වස්තු දැනගන්න කියන හදාන්නේ? ඊට පස්සේ දවසක වගේ අනර්ථ කර දෙයක් සිද්ධ වෙද්දි ඇත්තටම ওই නම් කරපමණින් ඔක්කොම අනර්ථ කරද එයා ළඟද තියෙන හානි කිරීමේ ශක්තිය නැත්තම් මගේ ඉවසීමේ ශක්තිය තුල තියෙන කියලා. මගේ දැරීමේ ශක්තිය තුලද තියෙන කියලා. ආධුනිකයා හිතන්නේ අනිවාර්යයෙන්ම බාහිරේ තියෙන කියලා. 100ක්. මම භාවනා කරගෙන කරගෙන යනකොට තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී තමන් යම් ධර්මයක් රකිනවා නම් ධර්ම විශ්ින් තමන් අරසා අන්න එදා තමයි තේරෙන්න පටන් අරගන්නේ ওই සියලු සත්තුන්ගේ තියෙන වාසවිස වලට වැඩිය ධර්ම ආරක්ෂාව වැඩි කියලා. ඉතින් ඔය කඳ කඳ පිරිතේ එහෙම කියලා තියෙනවා බුදුරජාන් වහන්සේ මේ ලෝකේ ඉන්නා වූ මේ වාසවිස ගෝර සර්පෙන්ට වැඩි නිවන් දැකපු බුදුරජාන් වහන්සේලා ගන්න. ඒ මොකද බුදුන් දැක්කේ මේ වගේ මේ ඔක්කොම පහසුකම් තියාන කරලා නෙවෙයි ටික ටික තේරුම් ගන්න පටන් අර ගන්නවා තමන් වර්තමාන ජීවත් වෙනවා නම් තමන් තුළ තියෙනා වූ ඒ දැරීමේ ශක්තිය පිළිගන්නවා නම් තමන්ට තියෙන ඉවසීමේ ශක්තිය වැඩෙනවා නම් ඒ අතුරු ආන්තරාවල තියෙන නපුර එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා ඒක තමයි යෝගාවචරයට මාර්ගඵල 1 2 3 4 කියාගෙන යනකොට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ යාට පුළුවන් වෙනවා අර ආරම්භයේදී තියෙන වගේ ගොඩාක් පහසුකම් නැති වුණාට කොතනක නමුත් ඉඳගෙන යම් ප්‍රමාණයකට සතිය පිහිටවන්න. යම් ප්‍රමාණයකට සමාධිය පිහිටවන්න. එතකොට තේරෙනවා අන්නේ ආත්ම විශ්වාසය මේ වැඩේට බහින්න තමන් ළඟ තියෙන ඒ සූදානම් ශරීරය අර ලෝකේ තියෙන සියලු අසවිසට වැඩි වැඩි. ඒක තමයි අපිට බුදුරජාණන්සේ සජීවී කරන වැඩේ. ඒක තමයි ධර්මයේ සජීවී කරන වැඩේ. ඒක තමයි මේ සංඝයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න වැඩේ. පටන් ගන්න වෙලාවේදී පුහුණු කරන වෙලාවේදී පහසුකම් සහිත පුරුදු වෙනවා. පුරුදු වෙලා ටික ටික ටික ටික බලනවා ධර්මයේ වෙනුවෙන් ජීවිතයේ කය පරිත්‍යාග කරන්න කැමතිද කියලා. ඒක නිසා ඔය සතිය කියන චෛත්‍යකේ ගත්තොත් ඒ සතියේ ඉන්ද්‍රිය මට්ටමට යනකොට සති ඉන්ද්‍රියක් බවට පත් වෙනකොට අර භාවනා නොකරන්න කරුණු තියෙනවනේ අපිට මේක හානි වෙන්න පුළුවන් මෙයා හානි කරනවා මෙයා මත්තට හානි කරයි කියලා තියෙද්දි ඒ කියන්නේ පසුබාද්ද පසුබාන කරුණු තියෙද්දි මට හිතෙනවා සතියෙන් ඕක කරලා බලමු මොකද වෙන්නේ කියලා අද ওই කරදර තීඩි කරලා බලමු කියලා සතියේ නායකත්වය ගන්න. අන්න ගියාට පස්සේ පේන ඔය ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. යකා නම් තමයි ඔච්චරම කළු පාට නැහැ. ඒකත් එක පොඩ්ඩක් දුරට යන්න පුළුවන්. ආන්නේ ඒ දේ නොකර හිටියොත් ඒ ඒ එන ප්‍රශ්නෙට මුහුණ නොදී හිටියොත් අපේ භාවනාව කොහොමඩක්වත් වැඩෙන්නේ නැහැ. අද තියෙන සමාජ ක්‍රමයේ හැටියට පොඩි ළමයි හදන්නේ කිසිම විස බීජයක් කිට්ටු කරන්න නැති වෙන විදිහට. පොලිතින් බෑග් එකේ ලියලා මේක ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න එපා. පීයක් කියලා තියෙනවා මේක ළමයින්ට අහුවෙන්න තියන්න එපා. බෙහෙතක් කියලා දෙනවා මේක ළමයින්ට අහුවෙන්නේ නෙවෙයි. ඒක හැදෙන්නේ පින්න පොල් ගෙඩිය වගේ හැදෙනවා ගේ ඇතුලේ පොඩ්ඩක් මොන හරි වෙච්ච එක හොන් හක් ගාලා පෙන දාලා පුපුරලා නැහිනවා. අනිත් එක ඉන්නෙත් එකයි ඌට ඕවම ඉන්න බලන්න බෑනේ. ඒතකොට දරුවටම අරනකොට අම්ම නැහැ ඉවරයි. එහෙම නෑ ඉස්සර හිටියේ ඒක මොකුත් නෑ ගහට ගල ටොට් වෙන්න හැදුනා. එක්කෙ දෙන්නේ මැරෙනවා. ඉතින් මොන කරන්නේ? අපේ පවුලේ 11යි එකෙක් මැරිලා. අප්පච්චි කියන්නේ ඉතින් ගාණක් නෑ මට තව එකෙක් මරුණාට. තව ඉන්නෝනේ. නමයක් ඉතුරු වෙන්නේ. දැන් බෑ. ඒ නිසා කිසි වෙලාවක ළමේ කවුරුට විරුද්ධ කරන්නේ නෑ. කිසි වෙලාවක ළමයට ගින්නට විරුද්ධ කරන්නේ නැහැ. මොකද හේතුව දෙමාපිය ළඟ තියෙන්නේ මේකේ අනර්ථයක් එන්න පුළුවන් කියලා. ඇත්තට මේ ඔය කියන දරුවන් පිළිබඳ කල්පනා කරන කියන දෙවෙනි සෙට් එකේදී මගේ හිත මිත්‍රයාට හානි කරાવી හානි කරනවා හානි වුණා කියන කතාව. ඒක නිසා අපිට අනර්ථයකට විස බීජයකට හතුරෙකුට මුණ දෙන්න බැරි කම නිසා අපි ලැත්තනම ලොප් වෙලා නැහින යන જાතියක්. නිහින જાතියක්. බුදුහාමුදුරු පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ. ඉතින් ඒ යම් වෙලාවක විශ්වාසය ආවට පස්සේ එයා අනතුරුදායක දේවල් වලට කිසි බයක් නැතුව ඉදිරියට తీපත් වෙනවා. හානි වෙන්න බෑ. හානි වෙන්න තියෙනවා නම් ඔය අපි ගන්න උපක්‍රම එකකින්වත් අලකින්නේ නැහැ කොහොමඩක්වත් යනවා. අන්නේ විදිහට මේ ඉදිරිපත් කිරීමේ ශක්තිය ඉදිරිපත් වීමේ ශක්තිය තඩමාරු වෙන තැන තමයි මේ සතිය ඉන්ද්‍රියක් බාටපත් වෙන තැන. සතිය මේ ඉන්ද්‍රියක් බාටපත් වෙලා කියන්නේ කමක් නැහැ ටිකක් කරදර තමයි මම මේක උනාට කරලා බලන්න ඕනේ. මේක ජීව කුසීත වස්තු ගැන කතා කරනකොට කියලා තියෙනවා බඩගිනි මොන විදිහකට භාවනා කරන්න බෑ. හිතන ගමන් නැහැ. බඩගිනි කියලා අරින්න නැතුව පුළුවන් ප්‍රමාණයක් ඉන්න ඉරියව්වත් හිත පවත්වන්න පුළුවන් කියලා. තමාට කෑමතේ හොඳටම කාලා බඩ ඡායාව වැටෙන මට්ටමට කාලා කියන දැන් නම් භාවනා කරන්න බෑ ඉඳ ගන්නත් බෑ කියලා හිත හිත ගමන් නැහැ. ටිකක් කරලා බලමු. දැන් ගමනක් යන්න ඉස්සෙල්ලා බෑ. දිග ගමනක් යන්න දෙන්නේ නැහැ. මේ ආඝාතවත් පිළිබඳව දන්න කෙනා සතිය ඉන්ද්‍රිය මට්ටමගෙන ගමනක් යන්න තියෙනවා. ගමනේ දිග කරගන්න බැරි නිසා මම ටිකක් භාවනා කරන්න. නොකර ඉන්න නෙමෙයි බලන්න. ගිහිල්ලා ආවා හරි මහන්සි. වෙනදනම් හතර නඩි හතර පැත්තට දාගෙන බුදිනවා. මම කියන්නේ නෑ පොඩ්ඩක් ඉඳලා බලන්න කියලා. එනවා හරි සීතලයි. අතහරින්න හේරුවක් තියෙනවා. නමුත් අර ඉන්ද්‍රිය මට්ටමන සතිය අපේ කරන බන්න ඕනේ මේ සීතලෙත් අපිට බැරිද ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදින බව දැනගන්න. නැත්නම් උංගා කුෂ්ණයි. দাঁඩි දාන. ඒත් බැරිද කියලා බලන්න. මේ විදිහට අර එනේන කාරණාවලදී නැවත නැවතත් ඒ තමන් වඩලා ගන්නලද සතිය සහ සමාධිය යොද යොදා බලන්න ගියාම තමයි මේ සතිය විවිධාංගීකරණය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක දියුණු කරනකොට يعني සතිය සති ඉන්ද්‍රිය හෝ මොනම ඉන්ද්‍රියක් හෝ තීක්ෂණ බාටපත් කරනවා තියුණු බාටපත් කරනකොට ඒ කියලා තේනවා කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා මේ කය සහ ජීවිතය පිළිබඳ තියෙන අපේක්ෂාව අතාරින්නේ කියලා. මේ අපේ භාවනාවේ තියෙන ප්‍රධානම බාධාව තමයි මේ කයට මේ මට අනර්ථයක් වෙයි කියලා හිතෙනවා. මගේ ජීවිතයට අනර්ථයක් වෙයි කියලා හිතනවා. මෙන්න මේ ඒ අනර්ථේ නොවීමට හිතන එකට කියනවා ආත්ම ස්නේහය කියලා. මේ ආත්ම ස්නේහය නිසා අපි හැම වෙලාවෙම නිකන් bitter කට්ටක් ඇතුළේ ඉන්න කෙනෙක් වගේ මේක දැන් කට්ට බින්දෙයි කියලා පුදුමාකාර බයක ජීවත් වෙනවා. ඒ බය වැඩි වෙන්න වැඩි වෙන්න මානසික අසහන වැඩි වෙනවා. කායික විස බීජ වල තියෙන දැරීමේ ශක්තිය නැති වෙනවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ මානවයා මේ තාක්ෂණයේ දියුණු වෙන්න වෙන්න අලුත් අලුත් රෝග ඇති වෙනවා. මානසික රෝග, කායික රෝග. දැන් දැන් ඉස්තර තිබුණේ jigaccha parama roga. ඒ කියන්නේ බඩගින්නයි, පිපාසයයි විතරයි මනුෂ්‍යයෙක් තිබිලා තියෙන්නේ. පටන් ගන්නකොට. දැන් බලන්න රෝග ගන්න. ඒ එක එක රෝගෙට ඉන්න ස්පෙෂලිස්ට්ලා ගන්න. එක එක රෝගෙට දෙන වාට්ටු ගන්න ඉවරයක් නැහැ. ඉතින් මේ සෞඛ්‍ය දියුණු වෙනවා මේක අඩු වෙන්න eBay. ඉවරයක් නැහැ මොකද පුදුම බයෙන් ජීවත් වෙන්නේ. ඒකට බුදුජානනාංශයේ බයටම මේ ආඝාතය කියලා කියන්නේ මට අනර්ථ කෙරුවා කියලා තරහ වෙනවා. අනර්ථ කරනවා කියලා තරහ වෙනවා. අනර්ථ කරાવી කියලා තරහ වෙනවා. මෙන්න මේ තරහ නිසා අපි එක වළක්වනවා. වළක්වීම සඳහා උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරනවා. ඒ කල්පනා කරන්නේ බය නිසා. මේකට කාය ජීවිත নিরপেক্ষ වෙන්න කියන කතාව බුදුහාමුදුරුවෝ කිව්වත් බෞද්ධයෝ වුණත් එච්චරම විශ්වාසමදි. ටිකක් සැකේට තමයි කරන්නේ. මේ මොකද හේතුව මේ බයට බුදුජානසෙ දෙනව නමක් අකුසල් කියලා. මුළු මුළු සංහතියටම අකුසල් වල දෙනවා බයයි. එනිසා අපි නිතරම ජීවත් වෙන්නේ බයයි. ඒක නිසා ආධුනිකයට අපි ඒක සමාව දෙනවා. එහෙම බය නොවන පරිසරයක තියලා ඊට පස්සේ ඉන්ද්‍රිය මට්ටමට ගියාට පස්සේ කියන ඔය අනතුරුදායක දේවල් වලට හොස්ස පොපුවා බලනවා. මේක ඔය කියවේ තරම්ම අනතුරුදායකද කියලා. එතකොට කායර සහ ජීවිතේ තිබුණු ආසාව අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේට සන්නහය බැඳගත්ත පිරිස තමයි භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ. ඒකල්ලි යනවා ඉස්සරහට ගිහියක් කැමති නැති නැත්නම් කාමභෝගියෙක් කැමති නැති ඒ අනතුරුදායක තැනකට ගිහිල්ලා බලනෝ යක්කෝ ඒ තරම්ම කළු කළු පාටද කිය. නෑ. බොරුව කියන්නේ මම මම ලංකාවේ කුවේ නේනකොට හිටපු කට්ටියට කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා. මේ අපිට අපි දත් නැහැනේ උඩට කරගිලා. ඇස් දෙක රතු පාට වෙලා නැහැ. ෆොටෝ ගන්න බලන්නකෝ. මේ යක්ෂ කියලා කියන්නේ අපිට. නාග කියලා කියන්නේ නාවිකයන්ට. යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ ගොඩබිම වවාගෙන ජීවත් වෙච්ච જાතියට. ඉතින් දැන් යක්ෂයෝ කිව්වහම මේ කට්ටිය වෙන්නමම බැඳගෙන බොලි බලිතොවිල් වල එහෙම දත් දිගට හදාගෙන දඟලනවා. වවාගෙන ඛණ්ඩ කරන විකාර. ඔය යකාව කියන තරම් කළු පාට නෑ. ඉතින් ඉන්ස පොඩ පොඩ දාලා බලනවා නම් ඒක ඕන ඕන කෙනෙකුට තේරෙන මේවන්සේ භාවනා දියුනෙනවයි කියලා. එnde එnde හැම දෙයකටම බය වෙනවනම් නැත්නම් භාවනා වෙන මොන දෙයකට සැක කරනවා නම් බය වෙනවනම් ඉතින් ඒ කියන්නේ පැහැදිලිම ආත්ම ස්නේහය වැඩෙනවා. ඒ අර කාය ජීවිත নিরপেක්ෂ ඉදිරියට යන ගතිය පසර වෙනවා. ඉතින් ඒකට හදපු પરම්පරාව තමයි මේ භික්ෂු භික්ෂුණී කියන්නේ කියලා මම අර කියපු විදිහට. ඉතින් මේකම තමයි ওই බටහිර බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන්නේ. ගෙදරදොර ඔක්කොම සැපදීදී කැලේට ගිහිල්ලා කිනි ගොඩක් ගාගෙන උදේ වෙනකන් ඉන්නවා. මොකුත් වෙන්නේ නැහැ. අතිට දෙදී ජොලි. ජම්බුරි බවත්තල පදක්කම් දෙනවා. ආනේ ගතිය වැඩෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ ආඝාතු වස්තු පිළිබඳව තීච්ච ආඝාතේ වෙනුවට අපි එන අනතුරත් එක්ක මුහුණ දීලා බලනවා ඔය කියන තරම ඇත්තටම බයද කියලා. ඉතින් ඒක ඒ කියන්නේ Tamange හතුරන්ට සමාව දීම කියලා ඒක පැත්තකින් කතා කරනවා. ඉතින් මේ සමාව නොදීමෙන් අපි කරන්නේ හතුර වෙනුවෙන් දිවා රාත්‍රියේ හිත දූෂණය කරගන්න. ඒක නිසා අපිට පුළුවන් නම් මට අසවල තමයි මට හානි කරන්න කියලා. ඒ පුද්ගලයා හම්බෙලා කතා කරලා අහන්න මට ඔබතුමා හෝ ඔබතුමියගේ පිළිබඳ මේව තරහ තියෙනවා, ද්වේෂයක් තියෙනවා. මේක මට නිතරම පෙළෙනවා. ඒක නිසා මම ආවේ කතා කරන්න කියලා අපි එක්කිනුටුවක්වත් නැහැ. ඒ පෞරුෂත්වෙ මොන දෙන්න පුළුවන්කම. අපි ඒජන්තලා යවනවා, හින්ට් ගහනවා, එන්න එන්න වැඩිනවා. ඒක නිසා Tamange හතුර කවුද කියලා දැනගෙන ඒ හතුරට මූණ දීම විනෝදාංශයක් කරගත්තොත් මැරිලා ඉපදුනවා. හතුරු නැති කෙනෙක් හිතන්න යන්න එපා තියෙනවා. අපිට බලන්න ඕනේ වෙලාව කලාව ආවට පස්සේ කතා කරලා බලන්න ওই කියන එක්කෙනෙක් ළඟවත් ওই කියන ගතියක් නැහැ. ඒක නිසා ඒකට මුහුණ දීම සඳහා ඉස්සලාම Tamanට ආත්ම විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මම මේ ඔක්කොම කරන්නේ මේ ඡන්දේ ඉල්ලන්නවක් කරලා ලාභ සත්කාර ලබන්නවත් නෙවෙයි. මේ සතිය එහෙම නැත්නම් වැඩෙන ඉන්ද්‍රිය ධර්ම ඇත්තටම මට උදව් කරනවාද? උදව් කරනවා නම් මැරෙන්නේ ඉස්සෙල්ලා ගනුදෙනු ඔක්කොම පියවලා තියෙනවා. මොකක් කරේ ඉතුරු කරගෙන ගියොත් ආයෙ ඉන්න වෙනවා ඊගාවාත්මේ ඔක ඝනසිනු පියවන්න. ඒ නිසා හැම දෙයකම මූණ දෙන ගතිය තමයි අපි භවනා කරගෙන යනකොට සද්දයක් ආවට වේදනාවක් ආවට හිතවිල්ලක් ආවට බැඳගෙන දුවන්න යන්නේ පොඩ්ඩක් ඉඳලා බලනවා මේකෙන් ඔය තරම්ම හානියක් වෙනවද කියලා. අන්න එහෙම පොඩ්ඩක් ඉඳිල්ලට ඉවසීම කියලා කියනවා. එනකොටම දිවුවොත් අපිට කවදාකවත් අපේ ඉන්ද්‍රිය ධර්ම ශක්තිය මැන ගන්න හම්බ වෙන්නේ ඒක නිසා ඒ මොකක් හරි කරදරයක් බාධාවක් ආපුවාම ඒකත් එක්ක විනාඩියක් ඉන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකර සිටීමේ ශක්තිය වැඩෙනවා නම් ඉතින් මේකට තමයි මෛත්‍රී කරනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. මොනවා හරි ආපුවාම ඒකට විරුද්ධව ආඝාත පටි බැඳ ගන්න බැඳගෙන නටන එකට අපි කියනවා ව්‍යාපාදේ කියලා. එහෙම නැත්නම් තරහ ආඝාතය කියලා. ඉතින් අපි ආඝාතයේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා අපේ පරිණාමයේදී අපිට පුළුවන් දේ ආඝාතේ එනවා වෙනුවට පොඩ්ඩක් චිත්තක්ෂණයක් ඒක පොඩ්ඩක් ඉඳලා බලන්න. ඉඳලා බලන්න ගියාට පස්සේ ඒ කියන්නේ මේ ආඝාතයේ විපරිණාමය බලනවා කියලා මේකට කියන්න පුළුවන්. බලන්න ගියාට පස්සේ පුදුමාකාර ඉදිරි ප්‍රාතිහාර්ය පෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒක කරනකොට කරනකොට විතරයි අපේ අර වැඩෙන සතිය තවදුරටත් යොද යොදා බැලීමේ හැකියාව විවිධාකාර විෂමතාවලට යොදවලා බලන්න බලන්න මේ සතිය කියන ධර්මයත් එක්ක කවදාක පරාජයක් කියන එකක් නැහැ. කවදාකවත් නැහැ. ඉතරාට යනකොට මොන කරදරයක් ආවත් දුවන්න කලබල වෙන්න වෙන්නේ ඒ කරදරෙත් එක්ක පොඩ්ඩක් ගත කරන්න බලන්න. පොඩ්ඩක් විනාඩියක්, තප්පරයක් ඉන්න බලනවා. ඉන්න ගිය ගමන් ඒ ඒක වෙනස් වෙන හැටි අපි හිතන මේ හතුරා අපි හිතන මේ අනර්ථය වෙන නিত্য සුඛ සුභ කරගත්තොත් අපි හැමදාම පරාජිතයි. අපි හැමදාම නිහිනයි. අපි හැමදාම ආත්ම අව탁සීරුකට වැඩ. මොකද ආඝාතයට ඇති කරන අපිට අනර්ථය කරන දේ නিত্যයි සුඛයි සුභයි කියන මට්ටමේ තමයි අපිට බය වෙලා දුවන්න පුළුවන් වෙන්නේ. නෑ මේ අපිට අනර්ථ කරන දේ අනර්ථ කරන පුද්ගලයාත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ නිසා ඒකට මූණ නොදෙනා තාක්කල් ඒක නিত্য සුඛ සුබ වෙනවා. ඒක බලාන හිටියොත් පේනවා. ඒ ඒක ගෙවීමක් සිද්ධ වෙනවා. එහෙම වෙනසක් සිද්ධ වෙනවා. ඒ අනර්ථයේ හැම වෙනස් වීමක්ම ගෙවීමක්ම ක්ෂේවීමක්ම වැයවීමක් අපිට හරි ධෛර්යය ඇති කරන දෙයක්. ඒක නිසා තම කවුරෙක් ඇසුරු කරන්න ගියත් අපිට හිතෙනවා නම් ඒ පුද්ගලයා ඉන්න කොටයි නැති කොටයි මගේ හිතේ මෙහෙම පැහැවෙන ගතියක් තියෙනයි කියලා බුදුසසුනේ කියනවා ඒ පුද්ගලයා දවසේ පැය 24ම පැහෙනවා කියන. ඒ වෙනුවට හිතින් හෝ ඒ කෙනාට සමාව දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් ඒක නොසිතා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වෙනුවට වෙන දෙයක් ගැන හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට අර ආඝාත බඳිනවා වෙනුවට ඒක නොසිතා සිටීම වෙන දෙයක් ඒ වෙනුවට කල්පනා කර සිටීම අකිරියෙන් ඒක එච්චර වීදන් යන වැඩක් නෙවෙයි. අකිරියෙන් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මේ වගේ වෛර කරනව වෙනුවට දැනගෙනම මේපත් කියලා මට අනර්ථයක් කරලත් තියෙනවා, කරමිනුත් තියෙනවා, කරන්නත් තියෙනවා කියලා සමාව දීව නැත්තම් ඒ මෛත්‍රී කරන්න ගත්තොත් ඒක මේ මුළු ලෝකෙම කරන හැම පිනකටම වැඩිය බලවත්ම කුසලයේ කියලා. ඕපතික කුසල කර්ම වල බරපතලම කුසල කර්මය තමයි ඒ කෙනෙකුට ඒ හිතින් හෝ සමාව දෙන්නේ. ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ ශාසනයක් තියෙනකොට විතරයි. උච්චින්ද සෙනිය මත්තනෝ කුමුදං සාර්ධිකංව පාණිනා. සම්තිමග්ග මේව බ්‍රූහ්‍ය නිබ්බාණං සුගතේන දේශිතං. අපි මේ අනුන්ට අනර්ථ මට අනර්ථ කරනවා කියලා අනුන්ට වෛර බඳින්නේ මට තියෙන ආත්ම ස්නේහය නිසා. ඒ නිසා මේ ආත්ම ස්නේහය දියට බැස නෙළුමක් අතින් කඩන්නාසේ ආත්මසේ නතර කරන්න ආත්මයේ ස්නේහය තියෙනකන් ඇත්ත දැනගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබට සාන්තියක් තියෙනවා මේ කවුරුත් එක්ක වෛර බැඳගෙන ඒගොල්ලොත් එක්ක සැලසුම් කරන අසෝලා ඉන්නේ මාව මරණ්ඩයි කියන කතාව වෙනුවට ආඝාත පටිවිණය කියලා මේකට සාරිපුත්‍ර සඳහන් කරලා තියෙන බුදු කෙනෙක් පහළලා ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒකේ නාමයෙන් ඕක පැහැවන්න එපා. පැහැවන්න ගත්තොත් කායික මානසික රෝග එනවා. ඉතින් මේ මම මේ පෙන්වන්න හදන්නේ ඔය හැම ද්වේෂයක්ම එන්නේ Tamanට තියෙන ආසාව නිසායි කිය. තෘෂ්ණාව නිසායි ද්වේෂය හටගන්නේ. Taman Taman ආත්ම ස්නේහි වැඩි කෙනාට හොස්ත ළඟින් මැස යන්න බෑ කේන්තියක්. ඉතින් කවි වෙලාවෙද මේ Tamanට තියෙන ආත්ම ස්නේහය Tamanට තියෙන ආදරය මේ ද්වේෂයක් වඩපත් වෙලා ආඝාතයට යන හැටි මේ විපිරියාසය මේකට කියනවා විපල්ලාසය කියලා. මේකට කියනවා ෂටගති, මායාවේ ගති, වංචනික ගති කියලා. ඒක කෙනෙකුට Taman තුල මේ විපරිණාමය දැක ගන්න බැරි තරම්. Taman Tamanට ආසාව නිසා වෙන ඕනම දෙයකට ද්වේෂ කරන්න පටන් ගන්නවා. එමෙතන් තණ්හාය ජායතු සෝකෝ තණ්හාය ජායති භයං. ඒක නිසා අර ද්වේෂය හටගන්න හේතු වෙලා තියෙන තෘෂ්ණාව කියලා ස්නේහය කියලා බුදු කෙනෙක් අර කවදාකවත් කියලා දෙන්න බෑ. ඉතින් මේ කාරණාව බටහිර මානසික විද්‍යාවට තාම අහු වෙලාවක් නැහැ. ඒ නිසා බටහිර මානසික විද්‍යාව තාම දනගාන මට්ටමකවත් නැහැ කියලා කියනවා. අපිට මේ द्वේෂය ඇවිල්ලා තියෙන්නේ තණ්හාවේ විපල්ලාශයක් විදියට. තණ්හාවේ විපිරියාශයක් විදියට. ඉතින් කොහොමද මේ ආශ කරන දේ හරහා තණ්හා වෙන්නේ කියලා ඒ සයිකියාට්‍රිස්ට් වලට තේරෙන්නේ නැහැ. අපි කියනවා වැඩි සෙනේ දබරටයි. මහා උලන් වැස්සටයි. නිසා ඕන කෙනෙක් එක වැඩිසෙනෙට ගියා නම් අඩු ගන්න තමන් තමන්ගේ ආත්ම ස්නේහ හෝ ඒ නයිතින් කෙලවර වෙන්න වෙන්නේ ඕකෙන් තමයි. ඒ නිසා අපිට පුළුවන් මේක පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවක් යොදා ගන්න. අත් කුසලයේ කරන්න ආත්ම ස්නේහි වෙනුවට මේ මේ ලබාගත්තු මේ manussත්ත්ව ප්‍රතිලාභය නිවනට යොමු කරනවා මිසක් මේකට ස්නේහණය කරගෙන ඉන්න ගියොත් එහෙම නැත්නම් මේකට ප්‍රේම කර කර ඉන්න ගියොත් ඒ ප්‍රේමේ ප්‍රමාණයට බැන්ද ප්‍රේමේ තරම් මට මතක් වෙන්නේ නැහැ හොඳ ලස්සන කවිය. බැන්ද ප්‍රේමේ තරම් හැඬු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා. බැන්ද ප්‍රේමේ නිසා අඬන කඳුළු ප්‍රමාණය මහා සාගරේ වගේ. බඳින්නේ ප්‍රේමේ. ලැබෙන්නේ ශෝකේ. භව රෝගය සදනා රූපෙට මත්‍රි ඇයිද ප්‍රේම කලේ කෝ සැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී කියලා උද්දී ඉඳලා හැඳ වෙනකම් මොකද්ද කරන්න කියලා බලන්න. මේ භව රෝගයේ සදන රූපයට ප්‍රේම කරන. ප්‍රේම කරන හැම වෙලාවෙම ද්වේෂයෙන්නේ. හැම වෙලාවෙම ද්වේෂයෙන්නේ. ඒක බුදුරජාන්සේ කෙලින්ම කියනවා. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බයං. එහෙම නැත්නම් උච්චින්ද සිනීහ මත්තනෝ ආත්ම ස්නේහේ දුර්ලභං කුමුදන් සාරධිකංග පානින වතුරට බහැලා නිලුමක් අතින් කඩලා විශ් කරන්නාසේ මේ මම කියන එකට මගේ කියන දෙයට මගේ ආත්මය කියන තියෙන ස්නේහය දුරු කරන්නයි කිය. ශාන්ති මග්ගම යෝබ්‍රෝය බුදු කෙනෙක් ලෝකේ පහළලා ශාන්ති මාර්ගය දේශනා කළා තියෙනවා. නැති තැන්නම් කරන්න දෙයක් නැහැ. අබුද්ධෝත්පාද කාලව කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනෙකුට මේ තමන්ගේ මේ ආත්ම ස්නේහය වංචනික ස්වරූපයෙන් ඇවිල්ලා වැඩ කරන හැටි බැලුවොත් අපි මෙහෙම නිදර්ශනයකට දාන්න පුළුවන් අපි වර්තමාන මොහොතේ ඉන්න එක අපිට ලැබිලා තියෙන తాවකාලික නිවන. චිත්තක්ෂණයක් වර්තමාන තියෙන එක ඒකාන්ත නිවන. එහෙම ඉන්නකොට මේ හිත අතීතයට යන්නේ ඇයි? අනාගතයට යන්නේ ඇයි? වෙන කෙනෙක් ගාවට යන්නේ ඇයි? වෙන තැනකට යන්නේ ඇයි? ආත්ම ස්නේහය. වර්තමාන මොහොතේ උපරිම සැප තියෙන චිත්තක්ෂණයේ තිබියදී මේක අතීතේ තුන අනාගතේ දුන මොකද වර්තමාන මොහොත හරි වියලි හරි කම්මැලි ඒ වෙනට අතීතයට ගිය ගමන් හිතට ඕන තරම් හපහපා කන්න වමාරා කන්න ඕන තරම් දේවල් තියෙනවා අනාගතේ තියෙනවා වෙන කෙනෙක් ගාව තියෙනවා වෙන තැනක තියෙනවා ඉතින් ඒක නිසා අපට මේ ආත්මය ස්නේහණය කරන වෙනුවට ආත්මය වෙනුවෙන් මධ්‍යම ප්‍රතිපදාව ඉඳලා කම්මැලි තමයි වර්තමාන මොහොත. නීරසයි තමයි වර්තමාන මොහොත. හැබැයි අතීතෙට ගියොත් අකුසල් වෙනවා වෙනුවට වර්තමාන මොහොතේ හිටියොත් අකුසල් සිද්ධ වෙන්නේ හැබැයි මේක ටිකක් වියලි. මේක ටිකක් කම්මැලි වෙන සුළුයි. මේක ටිකක් නිදිමත කරන සුළුයි. ආන්න ඒකම <clears throat> හිත පවත්නවා ආත්ම ස්නේහය නෑ. ඒ වෙනුවට අත්ත කුසලයක් සිද්ධ වෙනවා. ඒ යතින් බන්නොට ඥාන පරිමේ කියලා මේ ලෝකේ වෙනසක් නෑ. ඊයතින් බැලුවොත් නම් පැවිදි වුණා නොපැවිදි වුණා කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ නිසා කාට හරි මේ සතිය කියන එක පිළිටවන්නේ නැතුව කොහොම මේක තේරුම් ගන්නද? සතිය පිළිටවන්නේ තමන්ගේම ශරීරෙම. ඒකට කියන්නේ අත්පටිලාභය කියලා. ඕලාරික අත්පටිලාභය. තමන් ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ. පැවිදිනේ ඉරියව්වේ. යන්නේ ඉරියව්වේ සතිය පිළිටවනකොට අපි දන්නවා ඒක අපිට ලැබිලා තියෙන ජම්ම දායාදයක්. නිවනේ චිත්තක්ෂණ ක්ෂණ මාත්‍ර ඉමනා. ඒකේ ඉන්නකොට හිත අතීතයට අනාගතයට අදින හැටි බලන්න පිටේ වර්තමානට වැඩිය සැපයලවන දෙයක් කියලා හිතාන අදින්න පටන් අරගන්න. ඉතින් ඒකට වෛර කරන්නේ නැතුව අතීතයට අදිනවා කමන්නේ අනාගතයට දුනවා කමක් නැහැ. මට බැරිද ආයෙසරයක් ගණන්ලා වර්තමානයේ තියන්න. එතකොට මේක බුදු දානංශයේ දේශනා කරනද සාන්ති මාර්ගයේ. ඒ කරන්න කරන්න කරන්න කරන්න ඒ පුද්ගලයාට අතීතයට ඇද්දත් වෛර කර කර ඉන්න නැතුව වර්තමානට ගන්න පුළුවන්. අනාගතයට ගියත් වෙන කෙනෙකුට ගියත් වෙන තැනකට ගියත් කියලා යම් වෙලාවක හිතනද එහෙම පිට ගිය හිතක් අතීතයට ගිය හිතක් අනාගතයට ගිය හිතක් වෙන කෙනෙක් ගාඩ ගිය හිතක් වෙන තැනක් ගාඩ ගිය හිතක් ආපහු අරමුණට ගත්තට පස්සේ අරමුණ කලබල නැතුව තියෙන බව දැනගන්න පුළුවන් දවසක් හිතන්න. කොහෙවත් යදු ගහලා ආවත් ආපහු අරමුණට ආපු වෙලාවේදී අරමුණ කලබල වෙලා නැහැ. එතකොට කියනවා ඉන්ද්‍රිය මට්ටේ තිබුණ සතිය බල මට්ටමටපත් වෙලා තියෙනවා. එහෙම නැත්තම් අපි ආඝාත කරන අපරාධ මගේ හිත පිට ගියා. අපරාධ මගේ හිත අතීතයට ගියා අනාගතයට ගියා කියලා ඊ ආඝාතය මේ යන්නේ නම් සෙනෙහස හොයාගෙන තමයි රස හොයාගෙන තමයි. එහෙම නැත්තම් මේට වැඩිය ඕජාව තියෙනවා කියලා හිතාගෙන. ඒ උනාට ආපහු ගත්තට පස්සේ අද කමඨාන් සුද්ධ කරනකොට මම එතන එක්කෙනෙක් දෙන එකේ කියන්න උත්සාහ කරා. මගේ හිත පිට ගියා. මම අරමුණට ඇවිල්ලා බලනකොට අරමුණ කලබල වෙලා නැහැ. කලබල කරගන්නත් එපා. මෙන්න මේක පුළුවන් නම් අපට සහතික කරගන්න මේ වැඩමුළු ඉවර වෙන්න ඉස්සලා. පිට ගියාට කමන්නේ. පිට ගියේ ගැන ආඝාත කරන්න එපා. යන්නේ ආත්ම ස්නේහය හොයාගෙන තමයි. ඒක උඹ මේ දැන් කරන අකුසලයක් නෙමෙයි පෙර ආත්ම ගානක අරගෙන ආපු අකුසලයක්. නමුත් දැන් පුළුවන් ඒක ditta ධම්ම වේදිනිය වශයෙන් කියවලා ගන්න. කොහොමද? පිට ගියේ හිත නැවත ගත්තට පස්සේ අරමුණට කලබල වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. මම ඒකට ආඝාත කරන්නේ ද්වේෂ කරන්නේ මට කරන්න තියෙන්නේ ගත්තට පස්සේ අරමුණේ වැඩි වේලාවක් පවත්තන එකයි. එතකොට චිත්තක්ෂණ වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ආඝාත පටිවිණයක් සිද්ධ වෙනවා පිට ගිය හිත දැනගත්ත ගමන් ඒකට චිත්ත පීඩා ගන්න එපා. ඒ විනුවට බලන්න තමන් ඉන්න ඉරියව්ව නැත්නම් ඉන්න වර්තමාන අරමුණ කලබලයක් නැතුව තියෙනවා. හිත කෙලෙසිලා නැහැ. අරමුණ කෙලෙසිලා නැහැ. ඒ නිසා අනවශ්‍ය Tamanටම Taman නිඳ කරගන්න. එහෙම නැත්නම් අව탁සීරු කරන දේ නැතුව මේ සතියේ යන්න පුළුවන් වුණොත් එහෙම සති බලය මට්ටමකට මේ ජීවිතේ අපි පුදුමාකාර වෙනසක් අපේ ජීවිතයට ඇති කරනවා. Taman අතින් වැරද්දක් වුණාට හිත පිට ගියාට නැත්නම් කවුරු හරි ආඝාතේ බඳින කෙනෙකුට ගියත් එයා ඒ කෙනාට සමාව දෙන අතර ඒක නැති වෙච්ච බවට ඒක මකපු බවට ඒක අහෝසි කරපුවට ලකුණක් තමයි හිතපු අරමුණට හිත ගත්තට පස්සේ හිත කැළඹිලා නැහැ අරමුණ කැළඹිලා නැහැ සතිය Tamanට සාතිකයක් දෙනවා පිට ගියා පශ්චාත්තාප වෙන්න එපා ආන්න එදායින් තමයි මේ යෝගාවචරය මේ ආත්ම ස්නේහය වෙනුවට අත්ත කුසලයේ කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් හිත ස්වභාවයෙන් පිට ගියයි කියලා පශ්චාත්තාප වෙනවා. ඒක ආධුනිකයාගේ හැටි. ඒ ගැන කවදාකවත් කනගාටු වෙන්න එක නොවිය යුත්තක් කියලා. නමුත් අපි දවසක ඔළුව උස්සනවා. ඔළුව උස්සලා කියනවා වැරදෙනවා තමයි, වැරදුනා තමයි, වැරදෙන්නත් ඉඩ තියෙනවා තමයි. නමුත් මට ආපහු එන්න සාන්ති මාර්ගයක් තියෙනවා, ക്ഷേම භූමියක් තියෙනවා, නික්ලේශී තැනක් තියෙනවා, නිර්මල තැනක් තියෙනවා. ලදලද වෙලාවේ අපි ඒ නික්ලේශී තැන හිතගෙනත් යන දන්නවනම් විශේෂයෙන්ම පරෝපදේශ රහිතව විශේෂයෙන්ම කාගවත් උදව්වක් නැතුව යාර තේරුම් ගන්න පුළුවන් මෙතන ආඝාත පටිවිණයක් සිද්ධ වෙනවා. නොවුනා නම් අපි හැම වෙලාවෙම ද්වේෂ කරනවා. ද්වේෂ කරන්න මොකද හිත පිට ගියයි කියලා. ඊට පස්සේ හිත පිට යන්න හේතු වෙච්ච මනසට වෛර කරනවා. කැස්සනම් ඒ මිනිහට වෛර කරනවා. වැස්සනම් වැස්සට වෛර කරනවා. මැස්සෙකාවත් මැස්සට වෛර කරනවා. එතකොට හොදන්න බැරි කක්කාවක් එතන තියෙනවා. ඒ විනෝඩ වැස්සන්නේ මැස්සේ ආවාවෙන් කැස්සනම් කැහපන් ආපහු හිත ගත්තට පස්සේ මට පටිවිණයක් ආඝාතයක් නැතුව පටිවිණයක් කරලා ආපු අරමුණේ හිත බොහොම පිවිතුරුව නිර්මලව ආපහු පවත්වන්න පුළුවන් නම් නැත්නම් කවුරු අපිට වෛර කරන්නේ? කවුරු අපිට බැඳගෙන හිටියත් අපි මේ මාතෘකාව ඇදලා ගන්නෑ. මේ මාතෘක එහෙම යන්න ආයෝ. ඒක ගැන නැවත නැවත කල්පනා කර කර නැත්නම් අකුසල සමාපත්තියට යන්නේ නැහැ. ඒ වෙනුවට කුසල සමාපත්තියකට හිත දාගෙන ඉන්න පටන් අරගත්තාම අරක එහෙම අහෝසි වෙලා යන්න පටන් අරගන්න. ඒ මම ඒ ඔව් මේ ටොරන්ටෝ ඉන්නකොට එක දවසක් මේ එතන ලොකු ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා ධම්මජීවහන්තු මේ නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා පොඩ්ඩක් හම්බෙන්නේ කියලා. ඉතින් ඉස්සල දවසේ ස්වාමීන් වහන්සේ මා එළියට යනකොට ඒ නෝනා ඉන්දියන් එක්කෙනෙක් යනවා බුදුගෙට. එයා බුදුගෙට යනකොට ආභරණ ඔක්කොම ගලවලා පැත්තක තියලා නිකන් සාමාන්‍ය සුදු ඇඳුමෙන් යන්නේ. එයා ශීක් ජාතික. ඊට පස්සේ එනවා දන්නවා යතුරු තියෙන තැන යතුරු ගත්තා. ඇඳුම් ආභරණ ඔක්කොම ගලවලා තිබ්බ ගිහිල්ලා බුදුගෙට ගිහිල්ලා වැඳලා එනවා. කාටවත් කතා කරන්නේ නැහැ. ඊපස්සේ නෝන ඇවිල්ලා මේ පොත පූජා කරන්න හදනවා. ඊට පස්සේ ලොකු ආමතුක ඕක හොඳ ධම්මජීව ආමතුරන්ට කියලා පුලි ගන්නන්නේ කිව්වා. ඊට පස්සේ ඒක ලියලා තියෙනවා කොහොමද මේ කාන්තාවගේ හිත බල ගන්නවන්නේ කියලා. මොකද ඔබ වැඩිම ඉතින් කාන්තා ඉතින් ඉතින් නට නටා ඉන්නවා ලද අයිතිය තියනවා නෑ රෙද්දේ තව බල ගන්නන්නේ. ඉතින් ඔබ වහන්සේ පොත කියවන්නේ නැතුනේ මට බනින්නේ කිව්වා. මම කොයි මම දන්නවත ඔබේ කතාවත්. හැම වෙලාවෙම තමන් ඉතින් පල්හැ මට්ටමට දාගෙන අයිතිවාසිකම් වෙනින් හටන් කරනවා. බුදුහාමුදුරු කියපු දේ ඥාන පිරිමි දෙගොල්ලටම සමීපයි කියලා. ඉතින් කොහොම හරි මගේ කතාව ටිකක් පිට ගියා. පිට ගියාට පස්සේ මම කිව්වා නෑ ප්‍රශ්නයක් නෑ මම කියවලා බලන්න කියලා. ඉතින් මිනිස්සේ කතාව කෙටියෙන් කිව්වා. ඒකේ තියෙන වගේ කාන්තාව 13 දෙනෙක් ලියපු කතාව. මෙයාගේ තමයි හොඳ මේක. ඉතින් මේ මිනිස්සයා මේ පිරිමි කෙනෙක් එක්ක තරුණ කාලේ අම්මලා තාත්තා අකමැතිදී විවාහ වෙලා. බොහොම සාර්ථකව විවාහලා දරුවොත් හම්බෙලා ඉඳදී මිනිස්සයා කුඩු ගහන්න පටන් අරගෙන. ඉතින් අර ගෙදර තියෙන හැමදේම හොරකම් කරලා කුඩු ගහනවා දැන් මූණ දී ගන්නත් බෑ අම්මලා තාත්තලා වගේ කියන්නෙත් නෑ මම තනියම කාගෙන දරුවත් හදාගෙන රස්සාවක් කරන ඉන්නකොට ඒ එයා ඒ කුඩු බෙදන්නන්ගේ ප්‍රධාන ඒජන්ත කෙනෙක් වඩපත් වෙනවා පත් වෙලෙවල විශාල රණ්ඩු සරුවල් දිගටම යනවා දැන් ගෙදෙට එන්නෙත් නැහැ මේ මිනිස්සයාට පේනවා මේ මම ප්‍රේම කරපු මේ මිනිස්සයා නිසා අද මුළු පවුලමත් ඉවරයි තමන්ගේ චරිතෙත් ඉවරයි දරුවෙක් හදාගන්නත් නැහැ ගමේ ඉන්නත් නැහැ ඉතින් මේ කියනවා පුළුවන් තරම් මේ අපි පටන් ගත්ත මේ විවාහයේ ඇයි මේ වගේ දෙයකට ඒකපාක්ෂිකව කරන්නේ මේ දරුවට මොකද්ද වෙන්නේ කියලා. මේ මිනිසයා කියනවා මට වළක්වන්න බෑ දැන්. මම දැන් ප්‍රධාන කුඩු වෙළඳන් කරන කෙනෙක් බාටපත් වෙලා තියෙනවා. සල්ලි හම්බෙනවට වැඩි වියදම් කරනවා. කොහොම ඉඳලා ඉඳලා ඉඳලා මේ මිනිස්සයා එක දවසක නිකන් හිතනවා මේ පුරුෂයා කුඩු ගහන්න නැතුව ඉන්න. ඉඳලි වෙලා අර ඒ වැඩ කරන කට්ටියකින් පොඩ්ඩක් ඈත් වෙනවා. ඒ කුඩු ගහන කට්ටියක තියෙන කවුරු හරි ඈත් වුණොත් ඌ මරණ එක තමයි ලේසිම වැඩේ. පස්සේ මෙයා ගේ කාමරේ ඉඳද්දි මේ ගෑරේජ් එකේ ඉඳද්දි ඇතුලේ මරලා දාලා තිනවා කාර් එක ඇතුලේ. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා මේ ගෑණි වැරගෙන එනවා. ගෑණි තමයි මැරුවේ කියලා. ගෑණි තමයි මේ වෛර කරගෙන ඉඳලා මැරුවේ. ඉතින් මේ මනුස්සයා කියලා කියනවා මට මෙව්ව කතා කරන්න තියා මේ මනුස්සයා දීපු දුක ඇති. මම ඔප්පු කරනවා ඔප්පු කරන්න හිරේ දාන්න. මම නෙවෙයි මැරුවේ කියලා කොහොම හරි ගොඩේනවා. ගොඩැවිලි වල ඉතින් ජීවිතේ ඉතාම දුක්ඛිතයි. ගත කර ඉන්න ගමන් අඬනවා අඬනවා අඬනවා අඬනවා පස්සේ අල්තාරයක් ඉස්සරහට යනවා. ෂීක් වෙන්න ඇති. ඊට පස්සේ ඉකි ගහ ගහ අඬනවා. කර ගණ්ඩම දෙයක් නැහැ තරුණ ජීවිතය. ඒකට මෑට ක්ලාන්ත වෙනවා වගේ යනවා. ඊට පස්සේ කවුදෝ ඇවිල්ලා මෑට කියනවා ඔබට බැරිද මේ මනුස්සයාට සමාව දෙන්න කියලා. එතකොට මේ මනුස්සයා මිනු මරුන් කාලා නිය ගිහිල්ලා. මේ ආචෝගේ නිකන් හරියට දෙහියටයක් හැපුණා වගේ ඇඟෙන් පැංගිරි විසිනවා. මේ කියන්නේ කවුරු හරි අනුකම්පාවෙන් බව තේරෙනවා කියන්නේ. කවුරු හරි නිකන් ආවේශයෙන් වගේ ඇවිල්ලා කියනවා මට බැද්ද මේ නැස සමාව දෙන්න කියලා. ඊට පස්සේ දවස් 3ක් කල්පනා කරලා මුළු හදින්ම සමාව දෙනවා. ඒ Tamante කරදර කරපු පරණ ස්වාමයාට සමන් දීපු දවසේ මේ මිනිස්යාගේ ආත්මය සම්පූර්ණයෙන්ම පිරීලා මේ වගේ දුක් විඳින කාන්තාවන්ට කිහිල්ල බණ කියන්න පටන් ගන්නවා. උඹේ ඇති ද්වේෂය තියෙන්නේ ওই ද්වේෂයට සමාව දීපන් එතකොට උඹ බලගැන්වීමක් වෙනවා කියලා. දැන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට ගිහිල්ලා කියනවා අපි මේ වෙච්ච වැරද්දක කවුරු හරි අල්ලගෙන මට මෙයා හානි කරා මට අනර්ථ කරනවා මට අනර්ථ කරાવી කියලා මේ පැහැවෙන පැහැවිල්ල නිසා කෑවට දිරවන්නේ නැහැ. ඇඳට ගියාට නිින්ද යන්නේ හැම වෙලාවෙම ද්වේෂය තියෙන. කොයි වෙලාවක හරි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා අහලා ඕ බුදුහාමුදුරුවෝ කියනවා අහලා හෝ නැත්තම් මොන ආපෝ බලවේගයෙන් හරි කමන්නේ ඒකට සමාව දීපු ගමන් ලැබෙන බලෙන් ආඝාත පටිවිනේ ඊට පස්සේ මම කව මෙහෙම අපි සතිපාසල කියලා එකක් තියෙනවා ඔබ වරෙන් අපි උගන්වන්නේ ඇත්තටම ඉන්නම් කියලා මට ඔක්කොම විස්තර දුන්නා මට සම්බන්ධ කරගන්න බැරි වුණා. එයා කියන ඕනෙම සම්මතනෙට ගිහිල්ලා එතන ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම ඔයගේ අසහනටපත් වෙච්ච මිනිස්සු දික්කසාද වෙලා කුඩු ගහලා වෛශ්‍යවෘතියට ගිහිල්ලා ස්වාමිපුරුෂයා වෙන ස්ත්‍රීන් හරහා ගිහිල්ලා පුදුම ද්වේෂෙන් ගත කරන්නේ. මේකට සමාව දීපංකෝ ඒක උඹේ තනි මතේනේ. මේකයි කියන්නේ ශාසනයක් තියෙනවා මේ ලෝකේ. මොකද ඒ ඒ පාර්ශවෙන් ඕන්නේ සමාව ඉල්ලන්න. විමර්ශය ඇත්තටම මෙල්ලා. මෙන්න මේ සමාව දීපු ගමන් බුදුහාමුදුරන්ගේ රැස් වී දෙන පටන් ගන්නවා අපේ බුද්ධ ආගම හැටියට. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේලා මේ ගත කරන ජීවිතයේ තියෙන ආධ්‍යාත්මිකත්ව අපට තේරෙනවා. මට තියෙන්නේ මේ වගේ විදිහට කොච්චර තරුණ කාන්තාවෝ ඉන්නවද? Tamanḍa වෙච්ච අසාධාරණ වෙනුවෙන් ආඝාතයක් බැඳගෙන. මෙයා මට කරදර කරා. අනර්ථයක් කරා. මට නැත අනර්ථය කරනවා. නැත්තම් ඉතරට අනර්ථ කරා. කොච්චර කොච්චර දැවිල්ලක් දැවෙනවද කියලා. ඉතින් මේක කවදා හෝ ඒක නොකර සිටීමට ගන්න අදිෂ්ඨානය. ඒ කරන වෛරේ නොකර සිටීමේ අදිෂ්ඨානයේමයි මෛත්‍රී කියන්නේ වෙන මොකක්වත් නෑ. ආං අවේරෝ හෝමි. දැන් මොකද්ද අපි මෛත්‍රී කරනවා කියලා කියන්නේ? සීල සත්‍යෝ නිදිකෙත්තා නිරෝගී වෙත්තා සූපත් වෙත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇර. ඔන්න මෛත්‍රී. හයියෙන් කියනවා. සීල සත්‍යෝ නිදිකෙත්තා නිරෝගී වෙත්තා සූපත් වෙත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇර. බෞද්ධයාගේ මෛත්‍රී විතර ජෝක් එකක් නෑ මුළු ලෝකෙම. මේක කරන්න තියෙන හොඳට කල්පනා කරන භාවනා කරන මොකන්ද මට නිතරම බාධා කරන්නේ කියලා. මට බාධා කරන්නේ මැස්සෝ. ආ මැස්සට මෛත්‍රී වේවා. ඉවරයි. මෛත්‍රී නෙමෙයි. ඌ ගණන් ගන්න එපා. ඌ ගැන හිතන්න එපා. ආනම්බනේ බලන්න. එහෙනම් අල්ලපු කිසමනසයා පරට්ටිම විච්චාවයිකෝ. පරට්ටි මතක් කරන ඒ වෙනුවට පස හැපිලා තියෙන හැටි බලන්න. ඉවරයි. ඉතින් මේක මෛත්‍රියක් කියලා කාටවත් කිව්වට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ සතිය වඩන හැම චිත්තක්ෂණයකම කයේ හිත පාතන හැම චිත්තක්ෂණයකම අර උපදීන්ගෙන් ඉහළම පින සිද්ධ වෙනවයි කියලා කිව්වට එහෙනම් බෙර ගන්න සද්ද ඇහෙන්නේ නැහැ නේ වෙලාවට. ගෙජ්ජි හෙල්ලෙන්නේ නැහැ නේද? කොඩි හෙල්ලෙන්නේ නැහැ නේ. සුවඳ කුරුපත් වල නැහැ නේ. තමන් පිට ලක්ෂයක් පූජා වෙලා නැහැ නේ. එතන පින තියෙන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ අර තරහ යන එක නැති වෙච්ච එක විතරනේ. මං හිතන්නේ හෙට උදේ වෙනකම් බණ කිව්වත් මේක තේරුම් ගනී කියලා. වෛර නොකිරීම තමයි මෛත්‍රිය කියන්නේ. ඒ නිසා භාවනා කරනකොට එන බාධාව මොකද්ද කියලා බලන්න. සද්දේ. වේදනාව. හිතවිල්ල. උකට දත් කාගෙන කන්‍යම් මරණ්‍යම් කියන වෙනුවට ආපහු හිතගෙනල වර්තමානයේ තිබ්බන අරක සමාදන් නොවි ආඝාත පැටිවිනේ. මේක බුදුඥාන සඳහන් කරනවා සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි. ඉද පඤ්ඤස පුද්ගල උත්තරින් අපඩ විඥාන්තස්. නරක දේවල් තියෙන වෙලාවේ තරහ උපදින දේවල් තියෙන වෙලාවේ හොඳ දේ විතරක් බලපන්. ඔච්චරයි මෛත්‍රී කියන්නේ. කිසිම දවසක මේ ලෝකේ හොඳ නරක දෙක නැත්තනක් නැහැ 100%ක්ම හොඳ නැහැ. නමුත් නරක දේවල් බලන්නත් එපා, කතා කරන්නත් එපා, හිතන්නත් එපා. ඒනට හොඳ පැත්ත බලපන්. මෙන්න මේක පුළුවන් නම් පොඩි උන්ට උගන්නන්න. පොඩි උන් ඕගොල්ලන්ට උගන්නයි. පොඩි උන් ගා මේක හොඳටම තියෙනවා. එහෙම නැත්නම් මේ අම්මයි තාත්තයි බීගෙන කෑ ගහලා ගහගන්න වෙලාවේ පොඩි එකා කොහෙන්ද මනස හදාගන්නේ? ගිතර මහයන් කරන්නේ මේ තිරිසන් වැඩමනේ. බීලා ඇවිල්ලා කෑ ගහලා අර පොඩි උන් ඉස්සර ජවනි කරන්න කරඟපාන. ඉතින් පොඩි එකා කොහෙන් හිත හදාගන්න ඌ ඒක දිහා බලන කොම්පියුටර් ගන්න තට්ටු කර කර නිකන් ඉන්නේ. ඒක හරි ෂෝ. ආඝාත පැටිවිනි. ඒසයි පොඩි එකා ඉස්සර හැම නොකර ඉන්නක මොන තරම් පිනක්ද කියලා බලන්න මොන තරම් පොඩි එකාගේ මානසිකත්වයට දෙන ශක්තියක්ද කියලා ඉන්න බෑ. ඉන්න බෑ උඹට දෙයක් දමලා ඉන්න හිතෙනවා. මේ නටන්නේ පොඩි උන් ඉස්සරහා කියලා මතක නැහැ. ඒක නිසා අපිට කරන්නේ ලොකුම පින තමයි දැන් නම් කොහොමද සිද්ධ වෙනා මොකද ඕගොල්ලෝ මෙහෙ ඉන්න නිසා ගෙවල් වල මිනිසුන්ට සෑහෙන සාන්තියක් තියෙනවා ඒ නිසා ගෙදර මිනිසුන්ට ආය ආඝාත කරන්න දෙයක් නැහැ හොල්මන් ටික මෙහෙනේ අර වෙලා තියෙන දවස් හතරෙන් පහෙන් ඉවර කරනවා මේ වැඩේ දිගටම තිබ්බනම් මරු ඉතින් ඒක නිසා මේ ආඝාත පටිවිණේ සඳහා කිසි වේදමක් යන්නේ නැහැ හරියටම ආඝාත වස්තු හොයාගන්න භාවනා කරනකොට මට බාධා කරන දේ මොකද්ද කියලා බලන්න මට වැඩිම බාධා වෙන්නේ අතීත හිතවිලිද අනාගත හිතවිලිද වේදනාද සද්දද හිතවිලිද හරියට මේක වෙන් කරලා අඳුරගන්න කරන ප්‍රයත්නය රෝග නිర్ణයක් වාගේ රෝග නිర్ణයක් මට තියෙන භවනා කරනකොට මෙන්න මෙතනින් කරදර එනවා කොතනින්ද සද්ද වේදනා හිතවිලි ඒ සද්ද එන එක නෑ හිතනවා මේ සද්ද නැත්තම් භාවනා කරන්න පුළුවන් කියලා. එතනම භාවනා පරියන්ක ඉන්න එක නා කියනවා අනේ වේදන නැත්තම් මට නම් සද්ද ගානක් නැහැ. මට වේදන නැත්තම් පුළුවන් කියලා. එයා පැත්තෙන් කියනවා මට වෙලා තියෙන අයියෝ මේ හිතවිලිනේ අප්පා සද්ද වේදනන් මට ගානක් නැහැ කියලා. මේ තුනම තියෙනවා. අපි බාර ගන්න එක තමයි මගේ කරුණ. මම ඒක බෙදාගෙන කන. ඔක්කොම ඇරලා දී. කොයි වෙලාවෙත් තුනම තියෙනවා. අන්නේ ආඝාත බඳින වස්තුව ඒකත් එක්ක මේ සංසාර නෙමෙයි පරණ ඉඳලම ද්වේෂයක් එන්න ඉඩ තියෙනවා. තමයිලාට ඒක හොයන්නත් බෑ. ඒ නිසා මේ ආගාසවසු 9ක් කියලා දසවෙනි එකට දාලා තිනවා අස්ථාන කෝපය කියලා. ආගාසවසු 9 තියෙන හේතුවත් මේ වශයෙන් අතීතය හානි කරලා තියෙනවා. දැන් හානි කරනවා. අනාගතේ හානි කරයි. එතකොට ආගාසවසු 3යි. මගේ ප්‍රියයන්ට අතීතය හානි කරලා තියෙනවා. අනාගතේ වර්තමානයේ හානි කරනවා. ඉස්සරහට හානි කරන්න ඉඩ තියෙනවා. මගේ හතුරන්න මෙයා ප්‍රේම කරලා තියෙනවා. උදව් කරලා තියෙනවා. කරાવી. ඉස්සරහට කරා. ඒතකොට ආගාසවසු 9. භාවනා කළ කොච්චර කාලයක් ඇයිද අපිට එහෙම නම කියන්න දෙයක් නැහැ. නමුත් මොකද්ද නුරුස්නා ගතියක් එනවා. ඒක සංසාරගත දෙයක්. ඒකට කැමති නෑ අපි. දන්නේ ඒක අස්ථාන කෝපේ. හිතා ගන්න බෑ. මේක තමයි සයිකියාට්‍රික් ඇනලිසිස් කරලා ඔය හිප්නොටිසම් කරලා ප්‍රොජෙක්ෂන්ස් දාලා බලන්නේ කොහෙන්ද මෙයාට මේ මේ පුද්ගලයාත් එක්ක තියෙන මේ තරහ මේ ආත්මිකක් නෙවෙයි. යම් යම් වස්තු වලට ද්වේෂයක් තියෙනවා. මේ ආත්මිකක් නෙවෙයි. හොයාන බලනකොට දැනට අස්ථානයි කිය හොයන්න බෑ. මේක තමයි කියනවා සියලු කායික මානසික රෝග වලට හේතු අස්ථාන කෝපය කියලා අපේ ආයුර්වේදේ බාර ගන්න. අපිට හැදෙන හැම රෝගයක්ම කායික මානසික රෝග දෙකම අස්ථාන කෝප නිසා හැදිලා තියෙනවා. අපිට මේ අස්ථාන කෝපේ හෙලි කරන්න පුළුවන් නම් කාට හරි මට අසවල දෙක තරහ. ඒ මනුස්සයාට ඕනේ නැහැ. ඒ වෙනෝන කාට හරි ගිහිල්ලා කියන්න ඕන කමට අංශුද්ධ කරනකොට මට මේ සද්දයක් ඇහෙනකොට ඉවසන්නම බෑ. වේදනාවට ගාන නැහැ, හිතවිලි ගානක් නැහැ. ඉතින් මේක හෙලි කරන්න කරන්න ඒ තියෙන ආඝාත ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි කවුන්සලින් කියලා කියන්නේ. ඒක තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ. ඒක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අල්ලලා දීපු දේ. ඉතින් සතියෙන් ඉන්නකොට තමයි තේරෙනවා මම ඉද්දෙන්නේ, මම රිද්දෙන්නේ, මට කිපෙන්නේ මොකේද කියලා. ඒක කිව්වේ නැත්තම් දැන් මට භාවනා කරනකොට වැඩියම බාධා වෙන දේ කවදාක් හරි කමඨාන සුද්ධ කරන එකට ලිව්වේ නැත්තම් කිව්වේ නැත්නම් ඒක වැඩේ වෙන්නේ නැහැ කියලා සරුවත්‍යංශය සඳහන් කරනවා. ඒ නිසා භවනා කරනකොට එන බාධාවත් මූල කර්මස්ථානයේ වගේම වෙන්කොට හඳුනා ගන්න. හඳුනන කියන්නේ මගේ මූල කර්මස්ථානේ මේමයි, ඒකේ සටහන මේමයි, ආකාර මේමයි, මේ මේම කරගෙන යනකොට වැඩියෙන්ම මට බාධා වෙන්නේ සද්ද තමයි. මට සද්ද එනකොට මෙන්න මෙහෙම මෙහෙම වෙනවා. කියලා අර වැඩියෙන්ම ඉද්දෙන දේ, වැඩියෙන්ම කුප්පන දේ, වැඩියෙන්ම රිද්දන දේ හඳුනා ගන්න පුළුවන් නම් ද්වේෂ නොකර ඒක සයිකියාට්‍රික් ඇනලිසිස් එකක් වෙනවා. එහෙම නැත්නම් මානසික රෝග කියන්නේ සුව සේවනයක් වෙනවා. ඒ සුව සේවයේ වෙන්න නම් මේ මූල කර්මස්ථාන වගේම බාධා කරන දේ ද්වේෂයෙන් තොරව දැකලා ද්වේෂයෙන් තොරව ඒක වාර්තාගත කරගන්න පුළුවන් දවසේ. ඒක අපි කියනවා විපස්සනානුග්‍රහිතය කියලා. ඒක අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීමට අපි කරන අනුග්‍රහය කියලා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය බල මට්ටමටපත් වෙන අවස්ථාව කියලා. ඉතින් සමහර ඇත්තන්න මේ භාවනා කරනකොට ආධුනිකයන්ට පවා මේක තේරෙන්න පටන් ගන්නවා. පෙර කර කුසල ඇති කෙනාට ඒ අයට ආගමික හැඟීමක් නැහැ. හැබැයි හොඳ ධර්ම හැඟීමක් තියෙනවා. කාටද කියලා දුනොත් තමන්ගේ මූල කර්මස්ථානයේ කියන ප්‍රධාන මිත්‍රයා අපිට සුවසලසන දේ වගේම අපි නිතර පෙළෙන දේ මට මට නිතරම ඉද්දෙන දේ කිපෙන දේ පුළුවන් තරම් දැනගන්නාසුලුව දෙනෝ පුළුවන් තරම් අනිත්‍යයෙන් වෙන් කර දැනගන්නාසුලුව භාවනා කරලා ඒක හරියට <clears throat> කියන්න පුළුවන් නම් ඒක හරියට රෝග නිర్ణය කරාට පස්සේ ඕනේ පාමසිස් කෙනෙකුට පුළුවන් බෙහෙත කියන්න. ඒකට දොස්තර විභාගේ පාස් කරන්න ඕනේ නැහැ. දොස්තර විභාගේ පාස් කරන්න ඕනේ ලෙඩේ අල්ලන්නයි. රෝග නිర్ణයට අපි මේ අල්ලන <clears throat> රෝගේ නිర్ణය කරන අය කියනවා ස්පෙෂලිස්ට්ලා කියලා. ස්පෙෂලිස්ට් කරන ලෙඩේ අල්ලන එක විතරයි. ඊට පස්සේ ලෙඩේ මේක දන්නවනම් MBBS කෙනෙකුට අඩු ගානේ පාමසි මේ කෝස් එක කරපේකන බෙහෙත දෙන්න පුළුවන්. මොකද ඒක බොහොම සරල දෙයක්. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මම කවුද? මම ඉද්දෙන්නේ මොකේද? කිප්පෙන්නේ මොකේද? මම ඔද්දල් වෙන්නේ කොතනදින්ද කියලා ඒක දැක්කන්නාසුළු භාවනා කරනවා නම් සුද්ධ විපස්සනා කියලා මං කියනවා. ඒ නිසා ඔය හැම බාධාවක්ම අපිට පණිවිඩයක් ගේනවා. මෙන්න මෙතනයි මේ රිදෙන තැන. නිල නිල කියලා කියන අලියට එච්චර හැමතැනම ගහන්න යන්න හොඳ නැහැ. ඌට නිලයක් තියෙන. ඒකට තට්ටු කරපුවාම ඌ දන්නවා අලිකාරයා වැඩි දන්නවයි කිය. ඒ නිසා අලියන්න ගහලා හදන්න බෑ. නිලයට පොඩ්ඩක් තට්ටුවක් දාලා කියලා කියනවා නටන්න එපා. අන්න ඒ වගේ මේ රෝගයක් එනකොට වේදනාවක් එනකොට පීඩාවක් එනකොට ඒකට ද්වේෂ කරන විනුවට ආ මේක මම බොහෝම මධ්‍යස්තව බලලා වැඩියෙන්ම මට ආඝාතය ඇති වෙන්නේ මොකෙන්ද කියලා අල්ලා ගන්න පුළුවන් වුණා නම් මේ වැඩමුළුව සාර්ථකයි මේ ජීවිතේ සාර්ථකයි ඒක කර්මයක් නැද්දකින් විතරක් මට ඒක නොවේවා කියන පටන් ගත්තොත් වාසනාවක් ලැබෙයි මෛත්‍රී බුදුහාමරෝ දකින්න. දීර්ඝ කාලක සංසාරයට වාසනාවක් ලැබෙයි. මේකෙම ඉවර කරන්න ඕනේ නම් මේ බුද්ධ ශාසනය දැන් ඊට උලන් ගිහිල්ලා තියෙන්නේ මේක මේ මලකට කාලා තියෙන කියලා කියනවා නම් ආඝාත පටවිනියක් තියෙනවා. සමා වෙන්න ආඝාතයක් තියෙනවා. මේ මතුවෙන මතුවෙන ආඝාතය අල්ලලා අල්ලා ගන්න කියලා ප්‍රධානම චෝදන චෝදිතය ප්‍රධාන වැඩිකාරය කවුද කියලා අල්ලන්න පුළුවන් නම් අපිට තේරෙවි දැන ගැනීමමයි උත්තරේ කිය. බෙහෙතක් නැහැ. Tamanට බාධා වෙන ප්‍රධාන බාධාව දැනගත්ත පමණින්ම ඒ බාධාවට තවදුරට වසන්න බෑ. ඒ නිසා මේක ගණන් උගන්නනා වගේ වැඩක් මෙතන කරන්න. කරදරයක් නැතනක හිත තියාගෙන ඉන්නවා. ඇවිල්ලා වැඩියම කුත්තු කරන එක නා බලන්න. වැඩියම බාධා කරන එක නා බලන්න. එනකොට එනකොට සතුටුනවා හරි හරි හරි. මට දැන් මිනිහ අහුණා ආයෙසරක් එන්න ආරින්. ඒක හරියට මේ සුපර් මාකට් එකක හරි ගෙවල් මැන්ඩිය කාර්ය හොරෙක් හොරෙක් කල්ලන්න නම් පොලිස් කාර්යයක් දාන්න නැතුව හිතන්න CID කාර්යයක් දාලා ඉන්නවා නිකන් සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ඌ නිකන් කැරකෙනවා කුලී කාර්යයක් වගේ ඉඳලා අවේලාවේ කවුද එන්නේ කවුද කරන්න කියලා බලලා එයා එක සැරේට අල්ලන්නේ නැහැ. මේ මිනිස්යාමද වැරදිකාරය කියලා බලන්න නැවත නැවත එන්න පළවෙනි වැරද්ද දෙකේ තුනේ අල්ලන්නේ නැහැ. අල්ලන්නේ මෙයාට අයිතිවාසිකමකුත් නැහැ. මෙයා සිවිල් පිටේ ඉන්නේ. හරියටම දැනගත්තට පස්සේ ආගේ චර්යාව මෙයා ඉන්නේ මේ වෙලාවට කරන්නේ මෙන්න මෙහෙම ඒගොල්ලෝ හොරුන්ගේ තියෙන චාරිත්‍ර ධර්ම. ගෙවල් මිදින හොරා වෙන කෙනෙක් පික් පොකට් කාර්යය තව එක්කෙනෙක් එක එක දේවල් තියෙනවා හරියට අල්ලලා පොලිසියට කියනවා අවල්ලට අවිල්ල ගන්නයි කියලා. ඒ වගේ අපි අර පළවෙනි වැරද්ද දැක්කට අපි අල්ලන්න යන්නේ නැහැ. දඬුවම් කරන්න යන්නේ ආයෙසරක් වෙන්න ආයෙ. ආයෙසරක් වෙන්න ආයෙ. 7 8 9 10 තමන්ට හානි කරන දේ, හිංසා කරන දේ, පීඩා කරන දේ බලාන ඉන්නවනම් මායයටවත් මායයටවත් බය වෙනවා. ඊට වහා කිපෙන්න ගත්තොත් කරන්න බෑ. ඒ නිසා ආඝාත ඇති වෙන වස්තු දිහා හොඳට බලානින්. බලාන ඉඳලා ඒ ආඝාත වස්තුවට වෛර නොකර ඊ ආඝාස වස්තුවෙන් පස්සේ Tamanට අරමුණට හිත දාන්න පුළුවන් හිත කැළඹිලා නැහැ අරමුණ කැළඹෙන්නේ නැහැ කියලා දැනගත්තා නම් ආඝාත වස්තුව එහෙම අහෝසි භාවයටපත් වෙනවා මෙලවදී ඒකට කියනවා ditta dhamma vedaniya වශයෙන් කර්ම මෙතනදීම ගෙවෙනවා උපපජ්ජ වේදිනියක් වෙන්න යන්නේ නැහැ. ඊගාවාත්මයට ගෙනියන්නේ නැහැ. ඊගාවාත්මයට ගෙනිච්චොත් මේක පැහැෙනවා. පැහුනොත් හත් ගුණයක් ගෙවන්න ඕනේ. පැහුනොත් හත් ගුණයක් ගෙවන්න ඕනේ. අපරාපරි වේදනාව වුණොත් අපරාපරි කර්මයක් වුණොත් සංසාරේ තියෙනකම් ගෙවන්න ඕනේ. ඊට මීට වැඩි හොඳයි හම්බෙලා මෙන්න මෙහෙමයි වැඩි කියලා ඒක කරගන්න පුළුවන් නම් ඒක නඩ තේරෙන්න පටන් ගන්නවා මේ සංසාරේ කරපු එකම අකුසලයක්වත් නැහැ මෙලව ගෙවල් දාන්න බැරි එකක්. සතියෙන් කටයුතු කරන කෙනාට තේරෙනවා කරපු සියලු අකුසල කර්ම අයින් කරන්න පුළුවන් මේ සමාව දීමේ ක්‍රමයෙන් පාපොච්චාරණේ තමයි දැනගන්න ඕනේ මෙතන මේක හිතේ තියාන බැඳගෙන බුදියන්න කියලා හෙට උදේ ඔකත් එක නැගිනවට වැඩිය නැත්නම් මේ සංසාරේ මැරිලා ගිහිල්ලා ඊගාව සංසාරේට ඕක ගෙනියනවට වැඩිය ඒක එතන එතන ගෙවම් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන නිසායි අපි ආඝාත වස්තු හදාරන්නේ හැබැයි අනුන්ගේ ආගාසු වස්තු හොයන්න යන්න එපා. ඒක මම භයානක දෙයක්. Taman දැනගන්න ඕනේ අරමුණක් සාක්ෂාත් කරන්න යනකොට Taman නිතර කරදර කරන දේ. ඒක දැක ගන්නාසුළු, ඒක සාතික කර ගන්නාසුළු, ඒකට ලෑස්තිලා ගියොත් ඒකේ තියෙන ආඝාත ගතිය නපුර එන්නේ එන්න අඩු වෙනවා. එන්නේ එන්න අඩු වෙනවා. ඒ අඩුවීම සුවසේවාවක්, මානසික රෝග සුව කිරීමක්, කායික රෝග සුව කිරීමක්. ඒක සිද්ධ වෙන්නේ බොහෝම හිමීට. කරදරේ නැවත නැවත එනවා. එනකොට ලෑස්තිලා යනවා මෙයා තමයි මේ වැඩේ කරන්නේ. ගහන්න යන්නෙත් නැහැ, බනින්න යන්නෙත් නැහැ. ඔබට ඇවිල්ලා කරලා ඵලයක්. බලනවා පුළුවන් තරම් ඒ ආඝාතේ තරහ හිත පිට යාම තියේදී මට නැවත අරමුණට අරගෙන අර හිත පිට යාම පිළිබඳ පශ්චාත්තාප නොවි මේ වෙච්ච සංගතිය ලියලා ඉදිරිපත් කරන්න. ලියලා කියන්නේ කමඨාන් වார்த்தාවට දාන්න. එතෙන්න පුළුවන් නම් භාවනා ජීවිතේ 150ක් වැඩ ඉවරයි. තමන්ට ඇති වෙන බාධාව දන්නවා බාධාවෙන් පස්සේ තමන්ට අරමුණට එන්න පුළුවන් බව දන්නවනම් 150ක් වැඩි ඉවරයි. එහෙම නැත්නම් මම හිතනවා මම කියන සමහරලාට එයා අනිවාර්යයෙන්ම සෝවන් මාර්ගයේ ඥානෙ ඉන්න කෙනෙක්. ආය ආර්ය පුද්ගලෙක්. සෝවන් මාර්ගස්තෙක් මොකද එයා දන්න වැරදුනට කමන්නේ හදන හැටි දන්න. හැබැයි පරෝපදේශ රහිතව. කොච්චර වැරදුනත් ගණන් ගන්න අපව ගෙනත් තියෙනවා. තියන්න තියන්න තියන්න තියන්න තමන්ට දෙන්න පටන් ගන්නවා මේක ඉවරයි. මේ ගෙවිලා මේ මේ ජීවිතේදිම ගෙවලා ඉවරයි ආයේ කහටක් හිතේ තියාගන්නේ. මෙන්න මේ ආඝාත පිටවිනේ දන්න කෙනා අනිවාර්යයෙන්ම අත්ත කුසලයේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම මෛත්‍රී භාවනා කරන කෙනෙක්. ටික වෙලාවක් ටික ප්‍රමාණයක් මේක හැදුනට පස්සේ ඒ මනුස්සයා ඉන්න තැන අනික් අයට සාන්තියක් තේරෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාගෙන් ඇති වෙන අර good vibrations නිසා ඒක මං කියන්නේ වාහනයක shock absorber එකක් වගේ කියලා. වාහනේට වලකට වැටුනට ඒ ටක් ගාලා ඒන කම්පණය මේ shock absorber එක ගන්නවා මගේ ඉන්න දැනෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා හැම ආයතනයකම හැම ගෙදරකම හැම තැනකම මේ ආඝාත පටිවිණය දන්න කෙනෙක් ඉන්න ඕන. එයා ඉන්නවන කිසිම ප්‍රශ්නයක් දුරදි කියන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නේ ආව අතට ගත්තා. වැඩේ යන්න ඇරියා. ඒකට උත්තරේ මෙයා ළඟ තියෙනවා. ඒක නිසා සඳහන් කරලා තියෙනවා කොතනක හෝ විනිශ්චය ශාලාවක් තියෙනවනම් විනිශ්චය ආසනේ ඉන්න ඕනේ මෙන්න මේ ටික දන්න කෙනෙක්. ඒනත නීතිය හදාරැව්වට කවදාකවත් යුක්තිය පසිල්ලන්න බෑ. නීති කියලා කියන්නේ මේ කාටද පහඳින කතාවක්. මේක දැනගන්න ඕනේ ද්වේෂයක් ඇති වුණාට පස්සේ කරදරයක් ඇති වුණාට පස්සේ ඉවර කරන්න හැටි. කැලලක් නැතුව ඉවර කරන්න හැටි. ඒක දන්නේ නැති කෙනෙක් ඉතින් වෛර බඳිනවා. ආඝාතයක් ඇති කරගන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඌව තමයි පිළිකා කියලා. ඒ ආඝාතේ පිට දාන්න නැතුව ඇතුළට ගත්තොත් පිළිකා තමයි. අපස්මාර තමයි. භයානක ලෙඩ රෝග. ඊට පස්සේ තමයි ඔය මානසික රෝගේ ෂිසොෆීනියා, බයිපෝලා, එහෙම නැත්නම් ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් හිස්ටරික් ලෙවල් ඔෆ් ට්‍රෝමා මේ සේරම එන්නේ අරක එලි කරගන්න බැරි නිසා. සාමාන්‍යයෙන් ගිය ආත්මේ අඩිපහුවෙච්ච ඒවා මේ ආත්මේ හෙලි කරන එක අමාරුයි. හොඳට භාවනා කරනකොට අතීත විචේව පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්න පටන් ගන්න වෙලාවෙක එතන එතන ඒක ගෙවම් කරන ගෙවම් කරන ගියොත් එයාට මේ කොන්දේසි විරහිතව සමාධියේ ක්‍රමයක් පුරුදු වෙනවා. එහෙම නැත්නම් පාපොච්චාරණයකදී මේක සාමාන්‍ය ලෝකයා නෝන්ජල්කමක් විදිහට සලකයි. වැරද්දක් කරපු එකට දඬුවම් කරන්නේ අපි නටන්නේ. දැන් ඒ අධිකරණේ ගිහිල්ලා. වැරදි කරපු එකන හදන ක්‍රමයක් දැන් හදන්නේ. ඉස්සර තිබුණේ වැරදි කරපු ගන්න දඬුවම්. ඉතින් එන්නේ මොකද්ද? වෛරෙන් වෛරේ පැහැිනවා. දැන් ඔය සත්‍යපාසල හරහා ගිහිල්ලා අපි අධිකරණ දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ ලෝකේ පුරාවට වැරද්දක් කරන කෙනා වැරද්ද කරන්න හේතුවක් ඇතුව. දඬුවම් කිරීමෙන් ඒකට වැඩක් වෙන්නේ මොකද්ද හේතුව කියලා බලන්න ගියාම නඩුකාරයම තමයි ප්‍රධාන වැඩිකාරය. මේ සමාජයේ ඉන්න එකෙක්වත් නැහැ සමාජ වැරද්දකට අයිතිකාරය නොවන කෙනෙක්. ඒ නිසා ඉන්දියාවේදී භාවනා කරන ගෝයන්කා ක්‍රමය කරන එකනේ කිව්වලු භාවනා කරලා ඉවර වෙලා මේ ලෝකෙ කොහේ හරි බරපතල වැරද්දක් වෙන උත්තරයක් නැති එකක් කියලා කියන්නේ. ඒකට උඹ තමයි වැඩිකාරය. අපි මේ ජීවත් වෙන ජීවිතේ හරහා අපි එක එකනාට වැඩි කරන්න සලස් කරලා තියෙන නිසා කොහේ හරි තියෙනවා නම් ප්‍රශ්න විසඳන්න බැරි ප්‍රශ්නක් උඹ වගේ කියන්න ඕනේ කියලා. සමාජයේ ප්‍රශ්නයක් තියෙන්න බෑ මම වගේ කියන්න බැරි එක. ඒ කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ කියනවා මට දැක ගන්න බෑ කාගේවත් වැරද්දක් මම නොකරපු જાතික. ඔය හැම එකම මම කරලා තියෙනවා. හැබැයි මටමව තමාව දෙනවා අනික් කෙනා වෙච්ච ගමන් ඔන්න දණ්ඩ දණ්ඩ දාන සත්තා දාන කලා විවාද අධිකරණ. Tamange දෙයට ආන්නේම නැතුව අනුන්ගේ වැරද්දයි තමන්ගේ වැරද්දයි ආඝාතයක් විදියට දැකලා ඒ ඔක්කොටම මේ ඊට පස්සේ අරමුණට ගෙනත් තබා ගැනීමෙන් සතිය වැඩිවීමෙන් නතර කරන්න පුළුවන් කියන මේ පුංචි ජපමන්තරේ පුරුදු කෙරුවා නම් අපිට ආඝාතේ දැනගෙන ආඝාතේ පටිවිණේ කරන්න පුළුවන්. ඒ නිසා හොඳට බලන්න භාවනා කරනකොට යනකොටම සූදානම් වෙලා යන්න අරමුණට හිත ගියොත් නිදිමත එන්න පුළුවන්, කම්මැලිකම එන්න පුළුවන්, ලෑස්තිලා යන්න. එහෙම නැත්නම් වේදනාව එන්න පුළුවන්, සද්ද එන්න පුළුවන්, හිතවිලි එන්න පුළුවන්. ප්‍රධානම බාධා මොකක්ද කියන එක දැක ගන්නා සුළුව බලනවා මිසක් සද්ද නැතිකරන්න, වේදනාව නැතිකරන්න, හිතවිලි නැතිකරන්න කියොත් ඔන්න ඕකටයි ආඝාතය කියන කියන කියලා හිතා ගන්න. භාවනා කරනකොට ඇති වෙන බාධාවත් එක්ක ගැටෙන මිනිහා ආඝාතයක් බඳිනවා. ගැටෙන්නේ නැතුව මොකද්ද කියලා දැක ගන්නා සුළු රෝග නිర్ణය කරන සුළු ගියොත් අපිට ආඝාතය ආඝාතයේ වශයෙන් දැනගෙන ඉස්සරහට පටිවිණේ කරන්න පුළුවන් දුර්වල කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට කිසිම කෙනෙක් උදව් කරලා කියලා හිතන්න එපා. අපි ළඟ තියෙන මේ දැන් තියෙන උපකරණ ටිකයි දැනුමයි හොඳටම ප්‍රමාණවත්. අහවල දෙ නෑ බෑ කියන දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා ධෛර්යයෙන් යුක්තව මේ කරන කටයුතු වලට නැත්නම් සතිය පිහිටීමට හිත දාලා මතුවෙන බාධාව මේකයි කියලා වෙන්කර දැනගැනීමේ ශක්තිය ඒ ඒ උනන්දුව පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා